හොඳයි අපගේ ස්වාමීන් වහන්සේ ප්‍රධාන සිරුම දනාමේ අවසරයි අපි අදත් ධර්ම සාකච්ඡා හොඳනවා බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සතිවාරය ආරම්භ කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියන කරුණ ඉල්ලයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී වම් හා දකුණු පායේ මුල මැද අග ස්පර්ශය අධ්‍යක්ෂණය පොළවේ ගැටීමේදී ඇති වූ උණුසුම හා සිසිලස තේරුම් ගතිමි. මෙම ස්පර්ශය සුවසහිත විය. මෙම දැනීම කකුල් වලින් පටන්ගෙන මුළු ඇඟ පුරාම පැතිරිණි. ඉන්පසු ශරීරයේ ඝනයක් ලෙස නොදැනෙන පරිසරයේ සමග සම්බන්ධ වී ඇති බව දැනුනි. මෙහිදී පය ස්පර්ශයේ සුව පහසු ලෙස දැකීමෙන් වේදනාව කෙරෙහි තණ්හාවක් ඇති විය හැකියි. එන්න පුළුවන් තනාවක් ඇති වෙන්නත් ඉස්සර වෙලා ඇති වෙන්න පුළුවන් කියන විමසන නෝන තියෙන කෙනාට හානිය වෙනවලු. අදන්නා මේ કોઈ වේදනාවක් සැප වේවා දුක් වේවා හිතයකින් අටිගානෝසේ හෝ රාගානෝසේ ඉන්න පුළුවන් කියලා ඒක දන්නවා. අපි ගණිතයක් කරනකොට මේ ගණිතෙදී මේ රත්තරන් ගත්තම මේක හොර රත්තරන් වෙන්න තියෙනවා. මේ මණික ප්ලාස්ටික් කැලක් වෙන්නේ තියෙන කියලා දන්නවනම් අපිට පුළුවන් දැනට ඒක කරගන්න ගිහිල්ලා බලනවා මේ ගණිතයක් කරන්න හදනවා. අත්තර පස්සේ පිළිලි වලට අපි අපවට විචක් කරන්න බෑ. ඒක නිසා පොඩ්ඩක් මට උදව් කරන්න කියලා අපිට දැනුවත් වෙන තේමාවක් ඇති කෙනෙක් උදව් ගන්න පුළුවන්. ඒ ඒ වගේ මට මේ වැඩි වෙනකොට මේ විදිහේ අනතුරක් තියෙනවා. මේ සුඛ වේදනාවට ආශාවක් වෙන්න පුළුවන් කියලා දන්නවනම් ඒ කන්නාපච්චය වේදනාපච්චය තණ්හා වෙනකොට වේදනාපච්චය ප්‍රඥා ඇති කරනවා කියන්නේ ওই පුරුකට දන්නේ දෙකේනාට වේදනාපච්චය තණ්හා ඒක තමයි ස්වභාවයෙන් අර මේ පස්පච්ච වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන තියෙනවා මෙතන මේක නාවේ වේදනාපච්චය ප්‍රඥා යන වේදනාව කියලා කොටුනයි මේක හීන වලින් වැඩ කරන සුඛ වේදනාට ප්‍රතිලාගානුසාර දුක් වේදනාට ප්‍රතිකාරසයක් තියෙන නිසා මේක දන්නවනම් මේ වේදනා යාන්ත්‍රය එනකොටම මේක මොන න්‍යාය පත්‍රයකට වැඩ කරන්න කියලා දන්න කෙනාට ඒ කෙලෙසෙන් හානියක් කරනවා අඩු. කෙරුණත් මේ නොදන්න කෙනාට තරම් අමාරුවක් වෙන්නේ. අනිත් ඒ කෙනාට ඒක ලොකු සංවේගයක් පහළ කරනවා. ඒක නොදැක මෙච්චර කල් කියා. එන අඩු ගන්න මෙහෙම ඒක සත්‍තිනිමත් තියෙනවා. වේදනාවට තණ්හා වෙන්න බෑ. ආසයි ඉන්න පුළුවන් කියලා. ඉස්සරගෙන දැන් එන හැටි පේනවා කියනකොට ඒක අස්පනාවිට ධර්මයේ සජීවී බවට පත් වෙන නිසා පය වෙන තියෙන අවස්ථත් අඩුයි කියලා කියන්නේ. කරු ස්වාමීන් වහන්සේ ආස්වාස ප්‍රාස්වාසයේ සිහිය තබාගෙන සිටින විට වෙනත් සිතුවිලිද සිතට නැගී. ටික වේලාවක් සිතුවිලි ගැන නොතකා ආස්වාද ප්‍රාස්වාසයේ දිගටම ගැන දිගටම සිහිය තබාගෙන සිටින විට සිතුවිලිද නැති වී ආස්වාස් ප්‍රාස්වාස ගැන සිහිය තැබීම නතර වී හිස් ගතියක් ඇති වේ. නින්දට ගොසින්ද නැත. බොහෝ වෙලාවක් මෙලෙස ගත වී ඇති බව පසුව දැනේ. මේ පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පහදාට දැන පැහැදිලා තියෙන්නේ. කියන්නේ ආසර්වසාරේ හෝ හිතවිලි හෝ මොනවාර තියෙන තාක්කල් කෙලස් තමයි. එහෙම නැත්නම් දුක් තමයි. ඉතින් මොනවාක්වත් නැත්තරට යනකොට කරදර පීඩා නැති දැන ඉන්න කෙනා ඒ කරදර පීඩා නැති තැනට ගියාට පස්සේ ඔක පහදන්න හොයන්න යන්න ඕනේ නැහැ. තමයි තේරෙනවා නම් ආසන් ප්‍රසස් තියෙනවා එළවලුම් මෙනේ කරන්න ඕනේ ඒකට හිතවිලි බාධා කරනවා ක්‍රමෙන් හිතවිලිත් නැති වෙනවා ආසන් ප්‍රසස්ෙත් නැති වෙනවා විවේකයක් ආවයි කියන එක ලකුණු දෙකකින් බුදුසසුනanse කියනවා එවැනි සැක උනන්දු කරවන්න එපා එක මේක ප්‍රතිපදාන වෙච්ච එකක් අහම්බයක්වත් අය කකුල හැප්පුණා වගේ වෙච්ච දෙයක් නෙවෙයි දෙක කෙලෙස් අඩු වෙනවා. නැත්නම් ආතතිය අඩු වෙයි කාරණා දෙක දන්නවනම් තව දුරටත් ඕක කියන කොනහන් දෙපා. ඔය විචිකිච්ඡාට ලක් කරන්න එපා මේ විවිධු තත්ත්වය. සාපේක්ෂ විවිධු තත්ත්වය අනුකම්පා කරලා අනුග්‍රහ කළ යුතු දෙයක්. ඒකට මේක මොකක්ද කියලා ආයෙ විචිකිච්ඡාව දාගන්න එපා. ආයෙදි දෙයට බරතියෙක් වෙන්න දෙන්න එපා. ඥානාකුල ප්‍රවාහය ආකුල කරන්නේ. ඔකට නෙවෙයි ඥානය කියන්නේ. මේක ඥානේ මොහාවේ පිළිහිච්ච විචිකිච්ඡාවක් කොහොමද කපිට වෙන්නේ? ඒක ඒකෙන් ගිය තම ප්‍රතිපදා වෙන්නවා. වෙනතට රිෆ්ලෙක්ෂන් එක අඩු නම් වෙනතටදී ආතති අඩු නම් ඒක කවුරු කියලා දෙන්න ඕනේ නැහැ. වෙන සත්‍යාර්ථයේදී අවසන් යනවා කියන්නේ ඥානෙ නෙවෙයි. ඒක සුද්ධ විචිකිච්ඡාවක්, සුද්ධ නිගරණයක්. අපේ සුදුකීමක් අවශ්‍ය වෙන්නේ මේ ප්‍රශ්නයකට තරහට නෙවෙයි මම මේ කියන්නේ. කායගත අහන්න නැතුව තමන්ම කොට ඉන්නේ එහෙම තමයි. ප්‍රතිපදාව නම් ක්‍රමයෙන් කෙලෙස අඩු වෙනවනම් ඒකට දක්ෂ කියන ඕකට තමයි සත්‍ය කියන්නේ කියලා. තමයි සම්පදන්නේ කියන්නේ කියලා. තමයි ප්‍රමෝදේ කියන්නේ කියලා. තමයි ප්‍රීතිය කියන්නේ කියලා. ඕකට තමයි පස්සද්ධිය කියන්නේ කියලා හසුට වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ කියන්නේ ඒක පෙන්නලා දීලා ඒක පිළිබඳ පිළිතන ක්‍රමය අපිට කියලා දෙන්න මොකද මේ ශේත්‍රයට අපි අලුත්ම බබලනවා. දන්නේම නැහැ. ඒක සම් ප්‍රශ්නෙට කෙනෙල්ලක් දොස් කියමක් නෙවෙයි. නමුත් මේකෙදී විචිකිච්ඡාවට ප්‍රඥා මුලාවෙන් ඇවිල්ලා වාද දෙන්න දෙන්න එපා ඒක නෙවෙයි ධර්මවිචේ සම්පෝච්චය. ඒක නෙවෙයි මීමාංසා කරන කියන්නේ. ඒක නෙවෙයි විචාර බුද්ධිය කියන්නේ. මේක පැහැදිච්චට පොරදී කියලා ලෝහතරන් අයින් කරලා ගන්නවා. මේක විපස්සනානුගහිතක් වගේ කියලා කවුරු. අනාතසරේ ඒ යෝගී වෙලාවට අසහනකාරී සිද්ධියක් ආවොත් අසුරක් විශ්නත නන්තර සමාජාත යම් කිසි ඉන්නෝ බලාපොරොත්තු වෙන තැනකට ඉන්නවා එතන නැත්නම් නනමක දැන් ස්ටක් වෙලා මොකද ගෝලෙක් කරලා ස්ටක් වෙන්නේ ඉන්නේ කොහොමද ඉන්නේ ඉන්නේ આવුත් එතන අසුරක් තියෙනවා පැත්ත දෙකක් මේ කියන්නේ මේකට වැඩිව වෙන එකක් ඔය මෙතන තියෙන්නේ ඉතිවිලි තිබුණා ගියා ආනපන තිබුණා ගියා මම විවේක තැනකට ආවා මේක තමයි එපා වීමක් හෝ ඉදිරියට යෑම පිළිබඳ කතාවක් නෑ මේක. මේ එහෙම තේින එක සාස්ත්‍රාන ප්‍රශ්නයක් එහෙම ටික වේලාවක් ඉන්නකොට ඒකේ පාළු ගතිය කම්මැලි ගතිය නිසා ඉදිරියට ප්‍රාර්ථනා කරන හදන අවස්ථාවක ඉදිරියට ප්‍රාර්ථනා කරන්නේ මේ අගේ නොකිරීම නිසා. අභියෝත්‍ය ප්‍රාර්ථනා කරන්නේ තනවා කුෂ්ණාවක්. පරිශනයක් ප්‍රාර්ථනා කරන්නේ මේ தත්ත්වය අඳුරගත්තේ නැහැ. මේක නිවන නෙවෙයි. නමුත් සාපේක්ෂව ප්‍රතිපදාවක් ලබා වෙච්ච එකක්. කෙලෙසක් විපාක. මේකේ සිද්ධ වෙන්නේ නැතුව මේකේ වශී කර ගන්න නැතුව ඉස්සරහට යන්න හදනවා කියන්නේ පය ගහපත් අඥාන ලබත. මේක පටල වෙන්නේ අපි මෙච්චර කල් ආපු සංධානෙත් එක බලනකොට මේකේ පටල වීම සඳහා ගෑන වෙලාවක් ගන්න එක සාධාරණයි. අපි 100 100ක් පිටුතරකට යන්න ඉස්සෙල්ලා අපිටුකම අඩු වෙලා අපි ආඩුත්වයේ විතර සම්පූර්ණ භාවයකුත් තියෙනවා. මොකද ඉස්සෙල්ලා ප්‍රශ්නේ කියනවා මට නින්ද කියලා හිතපවන් දන්නවා. ඇහෙන වෙලාවක් හිටපුවා දන්න මොකද මේ කියන தත්ත්වෙදී ඉන්ද්‍රයන සම්බන්ධ නැහැ අරමුණක් නැහැ නිමිත්තක් නැහැ චින්තයක් නැහැ ආකාරයක් නැහැ ಉದ್ದೇಶයක් නැහැ මෙතන කාලය මනින්න එකක් නැහැ කාලය දා දේශේ කියන මානෙන් අපි පොඩ්ඩක් නිදහස් වෙනවා ජීවිතේ පළවෙනි වතාව අපි නැත්තම් ওই දෙකෙන් දඬුවමකට තියලා ඉර කරලා වගේ තියෙනවා අපිට කාලයක් අපි හැම වෙලාවෙම මුතුම හිරවිල්ල කෙරෙලා තියෙන්නේ මේ multitasking කියනවා. දේශයano බලනකොට අපිට අතපය දිගල්ලා ඉන්න දන්නේ නැහැ. අර තන ඒර කරගෙන තියෙනවා. මෙතෙන්දි ගියාට ඉඳුරන් කොච්චර පස්සට යනවද කියනවනම් අපි ඉඳගෙනද හිටගෙනද ඉන්නේ මොන ඉරියව්වද කොච්චර වෙලා හිටියද කියලා ඒ මතකයට තබා ගන්න තරම් දෙයක් නැහැ. ඒක නිසා අත්විඳීම තීනයක්ද ප්‍රකෘතියක්ද කියලා දන්නේ නැහැ. ඉතින් නැගිටට පස්සේ ෂුවර් නැහැ. මෙතන මොනවද නැති උනේ ඉක්වන් අංග විකල තත්ත්වයටපත් වෙලාගෙන සත්‍ය නැත්නම් පඨවි ආපෝ තේජෝ ආයෝ ආයෝ කියන රූපචර්ම අයින් වෙලා අවකාශ ධාතු ස්පර්ශ කරනවා අවකාශ ධාතු ස්පර්ශ කරනවා නම් ඒක රූප ධර්මයෙන් සමගදී ඒක රූප ධර්මයේ විමුක්තිය උත් අවකාශ ධාතු ස්පර්ශ කරන අපේ ඉන්ද්‍රිය පුරුදු කරගන්න අපේ ඉන්ද්‍රිය ගන්න පඨවි ආපෝ තේජෝ ආයෝ විතරයි ආස්තිකත්වය විතරයි අපිට අත ගන්න පුළුවන්. නාස්තිකත්වයේ දර්ශනයක් නෑ පීඩාවක් නෑ ඒකට කියන්නේ අජ්ජට අවකාශය කියලා. අජ්ජට අවකාශය කියලා කියන්නේ අජ්ජට කියලා කියන්නේ ගැට ගන්න බෑ. ගැට වදින්නේ නෑ. ගැටුම් නෑ. පටලැවිලි නෑ අවකාශය. මේ තියෙන පඩවි ආපෝ තේජෝ වල කරනවා. පටලැවිලි තියෙන්නේ අපි ආශ කරන්නේ පටවිය මගේ ඉඩම ලොකු වෙනවා කියලා. තේජෝ කියලා කියවම මට ආයේ ඉන්ධන ශක්තිය වැඩි කරගන්නවා. වායෝ ධාතු වැඩි කරගන්නවා. කාබෝහයිඩ්‍රේට් ඔක්කොගෙම ගැට ගන්නවා. ඉතින් ගැට නැති ගැට ගියාට පස්සේ ඉදුරන්න ආතපූත නැති වෙනවා. ඉතින් මේ භාවනාවේදී අපි යන්නේ මේ ශූන්‍යතාවගේ දිහාවට. අපි යන්නේ උදකලාව දිහාවට. අපි යන්නේ විවේක දිහාවට. අපි ගන්න විස්රාම දිහාවට කියන එක දන්නවා නම් මෙතෙක් කියලා හිටපර හිර වෙලා තද වෙලා කන්ජස්ටඩ් ඉඳපිට එන රිලැක්සේෂන් එක තියෙනවා. නෑ මෙතෙක් කළා හිටපු එක සමාජශීලී බොහෝම ප්‍රියකාමී සමාජශීලී ජීවිතයක්. දැන් මම කොටු වුණා. දැන් මම කොටු වුණා. දැන් මම කාගවත් අවධානයට ලොකුනේ නෑ. මම 15ට ලක් වුණා කියලා කල්පනා කරද්දී කාට ප්‍රතිවදාකට එන්නේ නැහැ. කෙලෙස් අඩු බවකට එන්නේ නැහැ. අවශ්‍ය දේ ලැබිලා තියෙන වගේ කරන්න ගන්න. ඒකට බේත් වෙනවා. ඒ දෙයට බේත් වෙනවා. මේ කවුරක්වත් උදව් කරන්නේ නැහැ. හරක වතුර ගාන ගෙනියන්න පුළුවන්. නමුත් බොන්න බෑ. අස්සේ වතුර ගාන ලීඩ් කරාට මොනවද නැද්ද කියන එක අස්සක්. ඉතින් එතෙන් ගිහිල්ලා ඉන්නකොට තමයි මොකක් කරලා හරි පාඩේ ඊගාට මොකද කරන්න ඕනේ ඊට විදිහ එන්නේම මේ තමන් මේ මෙච්චර හිර තදබද වෙච්චි දැවෙන දැවෙන තත්ත්වෙ ඉඳලා මේ හිස්තැනකට ආවා එයාට පේන එක නැස්චක්කයි එහෙමනම් මොනවද වුනේ ඒ හොයනවා කියන්නේම ඒ විදිහට භවයේ දකිලා. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න හැදිලා. ඉතින් ඒක ඇතුළේ තියෙන උත්තර ගන්න අමාරුයි යෝනිසමස්කාරයේ සාමාධිත්‍යතර. તો කල්යාණ මිත්‍රෝ දකින්නකොට මේ කල්යාණ මිත්‍රෝ ඕනම දෙයක් කැප කරලා මේ උන්දේ කලාවට කැප කියනවා. මේ විවේකයට කැප කියනවා. මේ විශ්‍රාම කැප කියන දකින්නකොට කල්යාණ මිත්‍රන් දැකපු කෙනෙකුට නම් අහම්බෙන් හිතෙන් ඉඳී තියෙනවා මේක උද්ධාරිමුත් වෙන ආසලා අපි කරන දෙයක් කියලා. ඒක වේදන වේද කියලා දහස කියන්නේ කොහොමදක්වත් ඒක. ඒක මේ හරිම සංවේද ජනක ස්ථාන. හරිම සංවේගයි. ඇදිතිය දුන්නට පිසිටතර දුන්නට කුඩල කොට උඩ තිබ්බගේ නැමෙතියි. ඒක ගහපා දෙන්න. ඒක ගහපා දෙන්නේ කොහොමද නාස්තිකෝ. ඒක මුදල බයිර බලනවා. ඒක කවදාක කාටවත් බලෙන් භාවනාවක් කොහොම වගේ පටවන්න යන්න කරකයි. මොකද යන්නේ අවශ්‍යතාවය මතලා තමයි ක්‍රමවිදි වඩන්නේ. ක්‍රමවිදි වල තුනට ලැබෙන ප්‍රතිඵලය අඳුනන්නේ නැත්තම් ඒක මේ හරි විකෘති ස්වරූපයක් වෙනවා. ඒක නිසා මේ ධර්මෙ දෙන්න හොඳ නැහැ. ඉල්ලන කෙනෙකුට ඇර. නැස්ති වෙලා ඉල්ල වැඳලා ඉල්ලන කෙනෙකුට ඇර. අතරමං අන්ති පොලේ විකුණන්න දාන්න ගන්නවා. දාපු ගමන් ගෙනියන කට්ටිය ඒ ධර්මයට අගෞරව කිරීම හරහා පෞසිත කරනවා. එචාන් පිළිසිදු දුන්නට ඒකේ දුන්නට ඕදකලා දුන්නට අගේ කරන්න බැරි නම් නිර්දය විදියට සර්වඥාන්ස කියන අශප්පුරුසයි. අකල්‍යාණ මිත්‍රයි කියන්නේ. අකල්‍යාණ බුද්ධලේ කියලා. මේ කලාසකින් ලැබෙන දේ අනේක වෙච්ච දේ අගේ දන්නේ. ඉතින් ඒකට කරන්නේ යාට යාගේ ළඟේ සත්පුරුසන් සත්පුරුෂයන් දකන්නේ සත්පුරුෂයන් හාලන්නේ සත්පුරුෂයන් හැසිරෙන්නේ. ආර්යනාථලා දකන්නේ ආර්යධර්මයේ හාලන්නේ ආර්යධර්මයේ හැසිරෙන්නේ. එහෙම කෙනාට මේ දකින්න පිළිසිතුව පාළුවක් විදිහට තමයි. ඒක ඒකට ඍතු බේතක් නෑ. මේ තනි කර විද්‍යාවයි, මේ තනි කර අන්ධකාරයයි, තනි කර මාය විකෘතියක්. ඉතින් ඒක මේ තමන්ගේ අම්මට තාත්තට හරි කොමියුනිකේට් කරන්න බෑ. ඒ දෙනකොට ඒක මම වේලුවට කියන්නේ හොලිවුඩ් කල්වෙක්. මේ අම්මගේ බර්ත්ඩේ එකට උදේට කතා කරන්න පුළුවන් ගිරලේ. කන පිටින්ම ටැග් පිටක් කරන්න. ඒ අම්මා උත්තර දුන්නලු පස්සේ ආලයට අම්මගේ බර්ත්ඩේ පාටි එකට මම ලස්සන කිරේ. මම ගිරේක හමුණා කියලා. අම්මා දුවල හරි රසයි හැබැයි මස් ටිකයි දුන්නේ. අම්මට ඕනේ කෑම ගිරේ කතා කරලා තියෙන තියෙන්නේ හරි රසයි මං කියන්නේ නැතුව මොකද ඒ මස් බොන්න ටිකයි කියන්නේ. ඉන්සාව දුන්නට බාර ගන්න කි විශාල වටිනාකමක් තියෙනවා ඒක දෙන එකනේ වටිනාකම. සර්වචනාච පිට කරලා දීලා තියෙනවා. අපිට ආනන්ද හම් වෙලා තියෙනවා. අපිට පයින් ගහව ආපෙට තමයි මේ විඳවන්නේ. බුදු දකින්න ඇති වරක් තහන්න ඇති අනන්ත සංසාරේ. ඒක නැතිවෙන්නේ නැති ඒකයි මේ තහන සංසාරේ සැද කරන්නේ. කිසිම කෙනෙකුට හම් වෙච්ච නැති එකක් ගැන නෙවෙයි මේ කතාව. දෙවේලේ හම් වෙන පස්සට දාන පස්සේ එන්න කියන්නේ. නොදකින්න කතා කරන කියන හුදේකලාව ගැන කතා කරනවා. උගදේම හුදේකලාව දන්නවා. කුපිකලාව කොම් වීමක්, රහිතන් වීමක්. ඉතින් එහෙම කෙනාට මේ ආස්තිකත්ව හොයන කෙනාට පටවිය ආවෝතේජ වලට වැඩි අවකාශී නාස්තිකයි ගැට නැහැ කියන එක තේරෙන්නේ නැහැ. මොකද යාගේ අවශ්‍යතාවය තියෙන්නේ උගෙන් හරි පටවිය ආවෝතේජ කොට ගන්න. කවුරු යන්ත්‍රයක් මතර කියලා දුන්නොත් උග නැති කරලා අවකාශයට ගිහින් විවේකයට පන්දිය. හරියට වෙන්නේ නිකන් මේ උඩල කොටුව දිබ්බා වගේ. අනුත් ඒකට එක හේතුවක් අපි අපරමුණත් එක්ක බැඳීම වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ දැන් අපි ආනාපානවටගෙන ආනාපාන සසවත් කියලා ඉඳගෙන යනවා හින්දා ඒ තත්ත්වයක පාඩට නිසුනාම ඒ කියන්නේ මොකද ඒක හේතුවකට වැඩිය අහේතුවක් කියලා නේද? ඒක පස්සේ දැන් අපි ඉස්සර බලන ඒක තමයි මොකද? ආවරණය එනවද? දැන් එනවා කියන්නේ මොකක්ද වෙන්නේ? ඔක ගන්න ඕන කියන්නේ පෑදිතියට බොරදියේ දා ගන්න ඕනද කියලා අහන්නේ. ඒක මට හොඳට ප්‍රශ්නේ තේරෙනවා. මේ පෑදි කියලා දුන්නාට පස්සේ දැන් මේකට බොර කරන්නද කියලා මගෙන් අහනවා. මේ අනාකූල ප්‍රවාහය කොණ්ඩේ හොඳට ගැට අරලා පිටලා දුන්නාට පස්සේ ආයෙ කොණ්ඩේ ගැට දා ගන්නද කියලා මගෙන් අහනවා. මොන්නේ එක වුණත් මොකද එක වුණත් මේ හම්පෙච්ච විවේකී වල කර ගන්න හැටි වල කර ගන්න හැටි අනා ගන්න හැටි කළ යුත්තක්ද කියලා නහන්නේ ඔය මන්ද දැන් මම මේ මේ සර වැඩිද කියලා මට කිව්වා උත්තර දෙනවා very rude කියලා කිව්වා <laughs> ඒකම මම කියන මේක ප්‍රතිපදාවෙන් ලැබුණා නම් කෙලෙස් අඩු නම් අගේ කරાવી ඒව නැත්තම් වෙන එකක් இல்லන්නේ. පත්‍රකාර ගෙනිච්චරි පස්සේ අපේ මොන දිහා බැලුවොත් මගේ මම මොනවද කියන්නේ. පත්‍රකාර ගෙනින එක විතරයි මට කරන්න දෙන්නේ බලවනම් බීපන්. ඌ මගේ මොන දිහා බලලා ඉන්නවා මම මොකද කියන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කරන්න පුළුවන් පාර වෙන්නේ නැත්නම් දෙන තෑග්ග බාර ගන්න නැත්තම්. කොටි මේකට කොන ආනවා ඒක විචිකිච්ඡාට ලක් කරනවා මේ බුද්ධ ලැබින්දවන්න වෙනවා ඉස්සරහින් නේද එහෙනම් මේක මොකද්ද කරන්නේ ඔක්කොම මේම අහන්න පුළුවන් ඔය කියන අවකාශයේද නිවන අපිට නතර වෙන්න ඕනේ කියලා ඒකට කියන්නේ මේක නිවන නෙවෙයි බෑ නිවනට යනසලා අනිවාර්යයෙන්ම සීසන් කරන්න ඕනේ තමයි යමක් නොකර සිටින් පුරුදු කරන තැනක් ඉතින් ඒකට කොච්චර ශිල්පයක් ඕනද යමක් නොකර ඉන්න අපිට. මොකද අපි මෙතෙක් කල ශිල්පෝලින් මොන හරි කරන්නනේ ගුරු කියලා තිබුණේ. දැන් අවශ්‍ය වෙන ශිල්පයක් යමක් නොකර සිටින. ඒක සුද්ධ වශයෙන් විපස්සනා කියයි. විපස්සනා කියන්නේ යමක් නොකර සිටින. ඇත්ත වුණාට කොටෙක් වගේ හිටපන්. කන් ජීුණාට ඇහුණාට බීරෙක් වගේ හිටපන්. ඒක දැකලා මිස අසාධාරණ කියනවා මොඩෙක් වගේ හිටපන්. මට ගිහිල්ලා කන්න උදව් කරන්න දෙනවා මලමිණියක් වගේ හිටලා බේරියක්. මොකද මේ පෑදෙතිය බොරදිය කරගන්න තියෙන එක තමයි ඥාණය කියලා අපි පාවිච්චි කරන්නේ. අපි මොනවා කරත් කරන හැම දෙයකම කරන්න මේ තමයි හානි කරගන්න එක විතරයි. තමන්ට හිංස කරගන්න එක විතරයි. ඔතන ඔය ඔය දෘෂ්ටි කෝණය ඉඳලා බලනකොට කියන්නේ. මේක ඇහැට මොනව වැටවත් කැවෙනවා. ඒ නිසා මේ ලබාගත් විවේකය සංසන්දනාත්මකව තේරෙන්නේ නැත්නම් එතනදී යමක් නොකර සිටීමට අපිට ප්‍රස්තාවක් හම්බ වෙනවා. ඒකට ලෑස්තිලා යන්නේ නැත්නම් ඉතින් හරි අපහසුකට පත් වෙනවා මම දැන් මොකද කරන්නේ මේ ලැබිච්ච විවේකය හිත කරදර ගන්න හේතුවක් කරගන්න. දුකක් වෙනවා. ඉතින් ඒක පටන් ගන්න කියලා කියන්නේ යමක් දැකලා නොදැකව ඉඳ පටන් ගන්න. අහුණත් නැවුණා වගේ ඉඳ පටන් ගන්න. අපි ඇතුලින් හරක කරපම් මේක කරපම් මේක කරපම් කියලා සංස්කාර එනකොට මොනක්වත් කරගන්න බැරි කෙනෙක් වගේ නිකන් බලන්නේ. සංස්කාර ඇවිල්ලාට පුළුවන් තරම් දුකට පෙර කරගන්න දෙනවා. අර කරපම් මේක කරපම් කියලා ප්‍රොජෙක්ට්ස් දෙනවා. නව නිර්මාණ දෙනවා. අභිවෘද්ධිය සඳහා කරුනේ නැහැ. මොකක්ද නැ මේක මට හොඳටම ලොකු අභියෝගයක් මගේ ජීවිතේට හම්බෙච්ච ලොකු දෙයක් මම මේක අලුත් කරන්න ඕනේ නැහැ මේක ආලවට්ටම් කරන්න ඕනේ නැහැ මේක තා පිරිසිදු කරන්න ඕනේ මේක පුරුදු වෙන්න නම් මේක හුරු කරගන්න නම් මේක වශී කරගන්න නම් යමක් නොකර ඉන්න හැටයි ඇති දැනගන්න ඒක ලොකු ගෞරවයක් ඒකට ඒ ලැබිච්ච ඒක සම්පූර්ණ සන්තුෂ්ටිකර තත්ත්වයක් සම්පූර්ණ කෙනෙක්ගේ ප්‍රාතිකේම සාපේක්ෂ වශයෙන් සංසුත් කරගන්නවා. ඒක නම් මොකටද දන්නේ නැත්නම් දරු කරණ දන්නේ නැත්නම් ඉතින් ඒකත් වෙනවා. අර කාලාන්‍යයට හම්බුනාලු ලස්සන කුමාරිකාව. තිලකක් වාචයේදී දුව. කාලකන්ණි තමයි බැච් ස්ටොප් කරලා තියෙන්නේ කියලා. ඉතින් බැඳලා දුන්නා. කාලකන්ණියා ඒකෙල්ලක් කන ගහන යන ගමන් කැලේ මැදි යන ගමන් දිඹුල් ගස් දුමුල් කියලා කියන්නේ අත්තිකා. මෙහි දිනයක වැරයිටි ඩෙවලොප් කරපු වැරයිටි දෙකක් මේ පළතුරට ගන්නවා. ෆීක් කියලා කියන්නේ. ඉතින් ඒ ගස්වල මුල ඉඳලා ගෙන්නේ. අන්ති පෙන්නති කියන જાතියක් තියෙනවා. ඉතින් කාලකන්ණයක හැටනගලා අත්තිකා ගන්නවා. අර කමලුත් මන මාළි විමල බයිනල මේ මිනිහා මට පිළියක් දෙයි කියලා. අනේ මේ මිනිහා පිළියක් අදහුව කකා එනකොට කිව්වලු කසාදෙමද මිනිහනේ. මට කෙලියක් කන්න දෙන්න. ඇයි ටිකක් අතම හදලා තියෙන නැගලා කාකෝ ආයෙමයි දෙන්නේ කියලා බැන්න. මේ ගැරිතා වතුන මේ අක්ෂර කුල කාන්තාවක් අරසකන දන්නේ. ඉතින් කරලා දැන් නෑ බඩගින්නද. කාලකන්‍ය බැසට පස්සේ ගාන නැගල ගන්න පටි කරන බාහට. අර වතු වතුවත් ත්‍ොටි දෙන කටුකොල්ල කියලා ගහගෙන දාලා තෝකක් අහිරෙ කියලා කියන්නේ. කාලකන්‍යට තේරෙන්නේ නෑ කුල කාන්තාවක් නරතුන්නේ. අනිත් කිල්පොල්ට පස්සයි බැච්චක් බැච්චක් කරලා දෙනවා. ඒ විතරයි මේක හම්බුනාට ඒක රකින්න දන්නේ නැත්තම්. එතන තියෙන ඒ ඔක්කොටනස් එකට ඒ ඒ තියෙන නුහුරු නුපුරුතුතාවය මුළු ලෝකෙ පුරා පැතිරලා තියෙනවා. හොඳට බලනකොට පේනවා මනසෙන්ද මේ Taman කවුද කියලා දන්නේ නැහැ. මේ මොකටද එලවන්නේ කියලා දන්නේ නැහැ. පිටිපස්සේ මොන න්‍යායපත්‍රයද වැඩ කරන්න දන්නේ නැහැ. ඒක හම්බුනට බ්‍රේක් නැහැ, ක්ලච් නැහැ. කඩාගෙන මොන වේගයක්ද තියෙනවා කෙලස් තමයි ඒකට කියන්නේ මොන හම්බුණාද උනි තලාගෙන පෙරලගෙන ඒක හරියට කන්නක් කුටි කරා විශාල ගලක් වතු කරලා පෙරලන කම් පුදුම උනන්දුවක් තියෙනවා පෙරලුණාට පස්සේ ගන්තරව තලාගෙන යනකොට මොකද කරන්නේ අන්න එහෙම පරිශන අද ලෝකේ තියෙනවා ඈ ඒ කියන්නේ ඔය කියන ඔය ජීවිත ගැන කතා කරන්නේ ඒක මම ඉදක් කියපු විදිහට රූප ධර්ම ගැන කිව්වොත් පට වියාපෝතේ ජෝලින්තර අවකාශය. වේදනා ගැන බැලුවොත් කියනවා සැප දුක දෙකින්තර අදුක්කම සුඛය. සංඥා පැත්තෙන් බැලුවොත් කියනවා සංඥාවක් තියෙනවා. හැබැයි අසඤ්ඤ සංඤ්ඤ නෝපිය සංඤ්ඤ නේ විසඤ්ඤ සංඤ්ඤ කියන්නේ ලෝකේ පවතින සංඥාවක් නෙවෙයි අසඤ්ඤ වෙලක් නැහැ. විසඤ්ඤ අසඤ්ඤතාවය කියලා නැහැ විසඤ්ඤ වෙලක් නැහැ. හැබැයි කවදාකවත් වෙච්ච නැති විච්ච දැනුමකුත් තියෙනවා. සංස්කාර වටෙන් බැලුවොත් සංස්කාර නැති විසංකාර හිතක් තියෙනවා. චේතනා නැහැ. විඥානේ බැලුවොත් විඥානේ හැමතැනම හොයනවා අදීමක් හොයාගන්න. අටල වෙන දාන හොයාගන්න. ප්‍රතිස්ථාපන පිළිලක් නැහැ. ඒසර අපිට විඥානේ කොට තියෙනවා. ඉතින් මේක මේක ස්විමින් බෝඩ් එකේ ඩයිවිං බෝඩ් එකේ කෙලවනවා මේක ඉඳලා තමයි පිනුම ගහන්න ඕනේ අපි ඒ නිසා මේක පොඩ්ඩක් පට්ට වෙන්න ඩයිවිං බෝඩ් එකේ කෙලවර ඒක නිකන් වැනෙන සුළුනේ ඩයිවිං බෝඩ් එකේ කෙලවර තියෙන ප්‍රොජෙක්ෂන් එකනේ ඒක ගියාට වැනෙන දෙයක පට්ටල කරලා තමයි පිනුම කරන්නේ ඉතින් අර ඒකේ තියෙන වැනෙන සුළු භාවයට එක්ක ගොඩට දුවනවොත් හෝ පට්ටල වෙන දේ ප්ලෑන්වත් පල්ල කඩනවා මේ මෙතන මේ පට්ටලෙට කියනවා ඉවසනවා කියන්නේ නොසලන මනස කියලා තාදී ගුණය කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් සාකච්ඡා කරන්න බැරි වචනේ නගන්න නැති මානසික තත්ත්වයක්. තථාගත කියලා කියන්නේ අරඥානසුතුන් වහන්සේ තත්ත්වයටපත් වෙනවා. සැලෙන්නේ ඒ වගේම මේ තීරණත් එක්ක ආඩම්බර වෙන්නේ නැහැ. එහෙම තත්ත්වයක්. ඉස්සරහට යන්න ඕන කමකුත් නැහැ. ඉතින් එතන ඉන්නේ පිළිච්චිලා තියෙන්නේ ඒ නිසා තථාගත කියනම කියනවා. සර්වඥාන්සේ සාමාන්‍යයෙන් මේ භාවනා කරලා ඒ වගේ නොසකමනාවේ මනසක් ඇති වෙච්ච කෙනාට තථාගත කියන අතන්නාංශන මොකද සඳහන් කරන්නේ. ඒක හොඳම ඉන්ටර්මීඩියට් ස්ටේජ් එකක් තමයි ඔය ඉන්ද්‍රියයන් සම්බන්ධ වෙලා නැති තියෙන මේ විවේකතන. ඉතින් ඒකට අවශ්‍ය කරලා තියෙන්නේ යමක් නොකර සිටීමේ කලාව. මෙන්න මෙතන කියන කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර අතර කරලා මේක තල්සේ මොනවද දාන්න ඕනේ නැහැ. අනලොයිට්. ඉන්එලියනබල් මේකෙන් පිට යන්න ඕනකමකුත් නැහැ. යන්න නම් මේක නිග්‍රහ කරන්න. නැත්තම් පරිහරණය කරන්න ඕන ගමන් නැහැ. ඉතින් මේකේ වෙලාවකට හම්බෙන්නේ යම් කිසි පිළිච්ච තත්ත්වයක්. මේක අපේ ඉන්ද්‍රයන්ට කවදාකවත් ගොචර වෙන්නේ නැහැ. අරකමනසට කවදාකවත් ගොචර වෙන්නේ නැහැ. බුදු ඇසුරක එහෙනම් කල්යාණ මිත්‍ර ආශ්‍රයක තේරෙනවා. කල්යාණ මිත්‍ර සියල්ල කැප කරලා මෙතන තමයි යන්නේ. එතන ඥාන කියන වගේ තවදුරටත් මේ පරිවේෂණ තෘෂ්ණාවක් නැහැ. ඒකේ නිමක් වෙනවා. ඒකේ සමාදම් වෙනවා. ඒකේ එළඹ වාසය කරනවා. ඉරිචිගතේ ජීවිතය. සම්මාසේ මේ දැනෙන සුඛාවේ නිශ්චල සුඛාවේ එක එක අවස්ථාවල එක එක වෙනස් වෙනස් විදිහට සමහර වෙලාවට දැනෙනවා දැන් එහෙම පුළුවන් නේද කියලා මගේ අත්දැකීමෙන් මම කියන්නේ සමහර වෙලාවට පොඩ ඉස්කවන්ක කිසිම හරුමක් කිසිම දෙයක් නැති නිශ්චල වෙනවා සමහර වෙලාවට මෙන්න කරකෝරෙන් තමයි දැන් විස්තර කරන්න බැරි නිකන් මක්කතියක් වගේ තමයි විස්තර කරන්න බැරි අමුතුම තත්ත්වයක් කියන්නේ හැබැයි ඒකේ මොන කයිද තියෙනවා කිසිම දෙයක් අල්ලන්නේ නැහැ නිකන් කරකැවෙන දෙයක් වගේ එහෙම එකක් වෙනවා අපිට මොකද කවදාවත් කියනවා එහෙම වෙලා නැතිනවා කිසිම දෙයක් තේරුම් ගන්න ඒ අර ඒකෙන් එහෙම මේ මොරටාය ගැතිය කියන තැනක වඩා ඇත්තටම හරියම පැහැදිලි ඉච්ඡාවක් තියෙනවා ඒ වරින් වර ඒ දෙකේ මාරු වෙනක් පුළුවන් මේ දෙකට කොට තියෙන සංඥා ගැටියක් තමයි තමයි රූපතිගේ කියන රූප නැති අවකාශයක් තියෙනවා වේදනාදිකේ කියන අදුක්කම සුඛයක් අත්දැකීම. සංඥාදිකේ කියන අඳුරගන්න බැරි දෙයක් කියලා කියනවා. සංඥා කියන්නේ හඳුනා ගැනීමනේ. හඳුනාගන්න බැහැ. සංස්කාර පැත්තෙන් කියන යමක් නොකර සිටු පුළුවන් වෙලාවක් කියලා කියනවා. අපි දෙකල් තඩමනවා. ඉතින් සංස්කාර චේතන චේතනාමය කියලා. විඥාන පැත්තෙන් බලුවොත් පේනවා අවකාශයේ හිටලා තියෙනවා. ඒරෝඩයිනමික්ස් වල මොකේ හිටලාද කියන්නේ? බැලන්ස් එකක් තියෙනවා. ඒක හරි ස්ටේබල් බැලන්ස් එකක්. හැබැයි යමක නැතුව මේක ඉඳලා නැති නිසා කොටිය දැන් කඩන්න වැටේ දැන් කඩන්න වැටේ කියලා හිතන නමුත් මේක ෆුලි බැලන්ස් එකක් තියෙනවා. ඒ නිසා තමයි ඒතෙන් ළඟා වෙන ක්‍රම අනුව මේ එකනා මේක විවිධ පැතිකඩ දකින්න. නමුත් ඒක සීසන් කරලා බලනකොට එකකම එක එක ෆැසට්ස් තමයි. මේ මේ ආලාකමිට එන්න තියෙන විවිධ දොරවල් තියෙනවා. එක එක පැති වලින් එනකොට අපි එක එක පැති වලට විස්තර කරනවා. නමුත් ආවට පස්සේ ඔක්කොම ලයින් එක තමයි. ඒ නිසා මේ කියන தත්ත්වයේදී අපි සම්පූර්ණ මිනිස්සු බාටපත් වෙනවා. අපේ ඩෙන්ටිටි එක නැති වෙනවා. අපිට යමක් ළඟා ගැනීම සඳහා ඇති ආතතිය නැති වෙනවා. ටෙන්ෂන් එක නැති වෙනවා. මෙච්චර කාලෙක විතර හැලුණයි කියලා කිසිම ලැජ්ජ වෙන්න දෙයක් නැහැ මොකද මේක හරි කන්ටෙන්ට්. ඒක හරි කිරිච්ච ගැතියක් තියෙනවා. මෙතෙන් ආවට පස්සේ තියෙනවා මෙතෙන් ආවොත් නම් අපි අතර කිසිම යටුමක් නැහැ. අනන්‍ය අනවබෝධයක් නැහැ. නමුත් මෙතෙන්ද එන්න ඉස්සරලා තියෙන මේ කුණට ගැටෙන ගැටෙන නිසා මේකට එන්න කවුරක් අසන්නේ. විදේශවල තියෙන මේ ලාභයට සත්කාරට සම්මානට දීලෝකට කැමත වීමකට කරන ඊර්ෂ්‍යා කෝප බාධ නිසා මෙතෙන්ට එන්න බෑ. ඒ නිසා මේ පැත්තට ගියාට පස්සේ පේනවා මම දාලා තියෙන වචන තමයි මේ කොහොම කොහොමද මේක නිතරම ජයක්. මේ කැන්ඩිඩේට්ස් වගේ අහන පස්සේ මේ රයිවල් එකක් කරලා ෆයිට් කර දෙන්නේ කන්නේ නෙවෙයි. කිසි කෙනෙක් පරදින්නේ. කිසිම කෙනෙකුට ද්වේෂ කර දෙන්නේ නැහැ. අනෙක් පැත්තේ කලාවල නෙවෙයි මේක දිනන්නේ. ඒ ඒ ලැබෙන ඒ මොක්කොවර එකයි හම්බෙන ඒ නිතරම ජයත කිට්ටුම කැන්ඩිඩේට් කෙනෙක් නෑ. මේගොල්ලෝ මේ කාම කාමෙත් එක්ක කාම කරන්නේ. කාම සංඥාවත් එක්ක කරන්නේ. රූපත් එක්ක කරන්නේ. ඒව හැමදාම ඊට බඳ බඳවකින් හරි පත්තු පත්තු කරන්නේ. දැවෙන දැවෙන තත්ත්ව. ඉතින් අපි ඒ තරමට මේ දැවීමට දැවීමට කැමතියි. ඒක අමානුෂික. මානසික ප්‍රශ්නේ මානසික විද්‍යාව කියන්නේ සැඩිස්ටික් පැසෙජිස්ටික්. ඒ කොහොමද දුක් දීමේ හෝ තමයි දුකින් කික්ීමේ තද ආතතික මිනිස්සු ඉන්නේ. අපි බලනකොට නම් නිකන් සාහසදාන්ත තීන්ත කෝඩ වගේ තමයි බේන්න තියෙන්නේ. යටින් බලනකොට පුදුමාකාර විදිහට මේ ටෙන්ෂන් කරගන්නවා. මේ ටෙන්ෂන් එක තමයි අපි මම කියාගෙන අනික් අයට කියන ඔයා දන්නේ නැහැ මට තියෙන ප්‍රශ්නේ මට මෙහෙමයි මට මෙහෙමයි මට මෙහෙමයි මට මෙහෙමයි කියලා හමු වෙච්ච ගමන් කාට හරි අර තමන්ගේ තියෙන කුණු කන්දේ හරියට එන්නේ ධර්මවල දාලා වගේ කියන්නේ. ඒ මොඩයා ඉන්නේ මම නැතර කරුවා උගේ ටික මට දෙන්න බලන්න. ඕකයි මේ ඇසුර කියන්නේ. අල්ලපු ගේ කියලා එකක් තියෙනවානේ. අල්ලපු ගේ ඉන්නේ ඕකට තමයි. ඔක්කොම බැරි වෙච්ච වැරදිච්ච ටික යාට කියලා කියනවා. එයා කියන්නේ එයාගේ කන්ඩිෂන් එකක් දානවා ඕනේ හරිම කියපල හැබැයි උඩට පස්සේ මං කියන්නේ ඈ එහෙමනම් ඔන්න අල්ලපු ගියා ඉතින් ඌ මේ පැත්තේ කියන ඉතින් ඌ මේ ලෝකේ කවදාකවත් නැහැ අජට තන ඔය තමයි යට ගැනයි කතා කරන්නේ යට ගැනයි කතා කරන්නේ ෆ්‍රික්ෂන් එක ගැනයි කතා කරන්නේ බර්නින් එක ගැනයි කතා කරන්නේ ඉති බර්නික වැඩි නම් හොඳ ඩ්‍රැමැටික් චිත්‍රවලයක් වෙනවා ඉවෙන්ට්ෆුල් නවල් එකක් කියලා කියනවා හොඳ ටීවී ටීවී ෂෝ ෂෝ එකක් කියනවා. ඒ නළුව හරිම තාත්තිකයි කියන්නේ. මොනවාකට දෙච්චනේ බුදුහාමුදුරගේ දරුවා ඕකට තා වයසවත් පස්සට ගිහිල්ලා පස්සේ කරගත්තා ඉතින් දැන් ওই පොළු පොළු ආදී දෙල්ලන්ටි කරන්න ඕන ඔය භාවනා කළෝ පන්සල් යන තා වයස නැහැ පස්සේ කරගත්තා ඒක නිසා බුදුහාමුදුර පාගෙන hinaලා බලන්නේ මේ මොල් වහන්සේලා මොන જાති අම්පලත් ඒක බෑන පිළිමේ උගත් නෝගත් ලක්ෂණවලසන පෙත්ත කපලා මේ නාඩගම තියෙන්නේ. ඒක නිසා ඒ නීචේ කියනවා නීචේ කියන්නේ ඉන්දියාවේ ජීවනයේ පහළ වෙච්ච එක නේ. සායන බුද්ධාගමන මූලික හැඟීමක් තිබුණ මිනිස්සේ. එනේ හැබැයි පිට වෙලා නැහැ අන්තිමට. උත්තම මේ දාර්ශනිකයේ ඥානපුනිකාම ඥාන ජීවකාම කියන තියෙනවා චෝපකවය නීචේ කියන පොත පිපියසේ. ඒ මිනිස්සේ හැමදාම පබ්බෙකට යනවා. අම්බෙකට යනකොට මේකට සල්ලි ටිකක් තියෙනවලු. එනකොට සාක්කුවේ දාගෙන ඉන්නවලු. ඉතින් වේටර් දුක කාලේ කන්නේ කතා කතා කතා කරන්නේ. බරහුරත් එන්නේ තමයි ඉස්සරහ මිනිස්සු සුපර්මෑන් කතාව කියලා තුන මිනිස්සුන්ට මිනිස්සෙක් ඉන්නේ මිනිසා සුපර්මෑන් වෙන්නේ නැහැ. ඒකයි යාගේ බලවත් වෙවි. ඒකට අපි නරකන විදිහට මැරලා යනවා. අපි සුපර්මෑන් වෙන්නේ නැහැ. ඉතින් වෙනකොට හතන් වාසේ වෙන්න ඇති මේ කියන්නේ. ඉතින් දවසක් මේ මිනිස්සු අහවලු වේටර් ඉඳලා ඉඳලා ඉඳලා හැමදාම ඇවිල්ලා මේ කඩේ ටිකක් මේ දෙවි කියලා. යනකොට සාක් විධානය යන්නේ ඇයි කියලා. ඉතින් බලමු හරයක් හැදියා කතා කරන මිනිහෙක් හම්බුන දෙන්නයි එන්නේ මේ පබ්බකේ එක එකකට හරයක් හැදියා කවදාවත් කතා කරන්නේ. ඒ නිසා මම අපෝ සාක් විධානය සංකල්ප. මේක දෙන්නේ පිස්සකෙලින්දවයි. හැම එකම වල්පල් කතා කරනවා. මොනම හරයක් කතානේ කතා කරන්නේ. ඉතින් ඒ තමයි සල්ලි ටික අපෝ සාක් විධානය කරන්නේ. ඉතින් මුචදාන්සේ බුදු වෙලා බලන කියන්න ගත්ත තීන්දුවයි ඔය නීචේගේ කතාවේ මොකක්ද වෙන්නේ? කවුරක්වත් කැමති නැහැ මේ විවේකයට යන්න. අපිට ඕනේ අපි හරි බිසි කියලා කියන්නේ. අපිට ඕන වෙලා තියෙන්නේ මමත් හරි মাল্টি ටාස්කින් කරන මමත් පොරක්. මමත් අයියා කෙනෙක් කියාගන්න තමයි ආසාව තියෙන්නේ. ඉතින් ඒකට ගන්න හොයන අරුණක් අභිලේඛයක් හම්බෙච්චා ඒක අහලා දැන් විවේකයට මොකද කරන්නේ කියලා ප්‍රශ්නයක් කියනවා. ඒක තමයි තමයි ප්‍රශ්න අන්තිම බරපතල ප්‍රශ්න තමයි. ඊකට කැමතිද ඒකට මොකද කරන්නේ? ආය අනිත් එක හැම ප්‍රශ්නක් අපිට ගැටෙනවා දැන් විවේකයි අපිට ගැටෙන්නේ නැහැ. කුලප්පන් ප්‍රශ්නක් බෑ. ඒක ලස්සන පරාදයි. ඉතින් මේ හැමදාම ප්‍රශ්නයක් තමයි. ඇමරිකාවේ පෙන්ෂන් දෙනවයි කියලා කියන්නේ කොමිටන් සුයිසයිඩ්. වෙනම ෆෝබියා එකක්. ඊස් නෝබියා. ඉතින් එතන යාට විශාල මානසික කටහැරියක් වෙනවා. එමන්සර කරන්න දෙන්න සල්ලිත් තියෙනවා, ගේකුත් තියෙනවා, දරුවෝ තියෙනවා, දරුවෝ දරුවන්නේ වැඩ. එමන්සර no more uh, citizen. සම්පූර්ණ සයිකොලොජි කරවැට. අපිට ඕන කොහෙන් හරි මේ මමයා දැන් මගේ මාන්නේ එහෙම තමයි දන්නේ නැති මොකද්ද ආටාවක් ඇති. බඩපුරුණ ආටාවක් දුන්නේ. ඒක පිටිපස්සේ යෑම තමයි පරිේශන සුෂ්මා කියලා කියන්නේ. අද කොච්චර ග්‍රෑන්ඩ් සීනද පරිේශන කරනවා. ඉතින් නමුත් ආර්ය පරිශ්‍රණය ගත්තාම ග්‍රාසුත් නැහැ කරන කෙනෙකුත් නැහැ නොමිලේ තියෙන්නේ ඉතින් මේක උගා කතා කරගෙන පුළුවන් විශයක් නමුත් කොමියුනිකේෂන් එකක් වෙනවද කියන සැකයක් තියෙනවා කියන්නේ sannivedana වෙනවද කියන සැකයක් තියෙනවා මොකද ඒකට යාගේ මැචියුරිටි එක බලපාන තමන්ගේ මැචියුරිටි එක බලනවා නම් මැචියුරිටි එක තීන්දුව වෙන්නේ සංසාර සංවේග ප්‍රශ්න අතර මම ඇති වෙන්නේ දුක් විඳලා තියෙනවා නම් සංවේගය දන්න කෙනෙකුට නම් හිතනවා සංවේගය නැත්තට හොඳයි. ඒක නේද තේරෙන්නේ. මේ ආලෝකයක් ඒක තමයි කිව්වේ ඒක එක එකනාට එක එක වෙලාවට එක එක තියෙනවා. ඒක මාස්ටර් කරන්න නම් ඕක හේම නැචු වෙන්න දෙන්න. හේම මණ්ඩි මෙදෙන්න දෙන්න. විලාගේ ආලෝකයක්, විලාගක සද්දයක්, විලාගක ශ්ලේෂයක්, විලාග චේතනක් නැත්නම්, විලාග වින්දනයක් නැත්නම්, විලාග අඳුරා ගන්න බැරි තරම් ওই එක එක පැති වලට එනවා. කොයි පැත්තෙන් ගියත් එක විමුක්ති රසය තියෙනවා. නෑ මං කියන්නේ අනන්ත කියලා. මම දන්න ක්‍රමයට මේක අනා ගන්න, දන්න ක්‍රමයට මේක අවුල් කර ගන්න, දන්න ක්‍රමයට පෑදීතිය පොරදී කර ගන්න, දන්න ක්‍රමයට මේ අනාකූල ප්‍රවාහය ආකූල කර ගන්න කියලා ඒක තමයි මම කියන්නේ. එතකොට මම යා කවුද කියලා තේරෙනවා. අහවල් දෙයට නෙමෙයි මම වැඩ කරන්නේ. ඌට ඕනේ මේ යමක් පිරිසිදුව තියෙන්න දෙන්න බෑ. මම යගේ වැඩේම ඇඟිලි ගැහිම තමයි. ඇත්තටම මම නෑ. නමුත් ඒක මොකක්ද කියලා දැනගන්න ඕන ඔතෙන්ද කියලා බලන්න ඕනේ මේ යමක් කරන්න තියෙන අර්ච් එක කියලා තියෙනවා. මොකක්ද ඒකට පරිලුවක් තියෙන්නේ. ඔන්න ඕක තමයි මම කියන්නේ. ඕක අනිවාර්යයෙන්ම ටෙන්ෂන් එකක් එක්ක. ටෙන්ෂන් එක නැත්තම් මම නෑ මම නැත්තම් ටෙන්ෂන් එක. එතන ටෙන්ෂන් එක නැත්තන මම උත්සාහ කරන මොනව හරි කරලා මේක අවශ්‍ය කරගන්න. එතන ටෙන්ෂන් එකක් ඇතිවෙනවා. එතන ආතතියක් ඇතිවෙනවා. ෆ්‍රස්ට්‍රේෂන් එකක් ඇතිවෙනවා. නියුරෝසිස් එකක් ඇතිවෙනවා. මේක ඒ දෙක අතර වෙනස දකින්නකම් අපි මේ කරන ප්‍රයත්න නිෂ්ඨාව මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. සමහරවිට අතුරු ප්‍රශ්නයක් කරනවා මේ වෙනස්ක ළඟා වෙන්න පුළුවන්ද යාතුගත පිටුල මනසකාර නිසා බාහිර ඒ වගේ කාරණේ වගේ නැත්නම් ඉන්න පුළුවන් අපේ සම්ප්‍රදායක් මේ தত্ত্বය මේ කියන විවේකය දැන් තියෙන එකක්. ළඟා වෙන්න දැනක් නැහැ. දැන් තියෙන එක මේ මමයාගේ තියෙන මේ ලෝභ නිසා, තල්ලුව නිසා, කැපිපෙන්න තියෙන ආශාව නිසා, අසන්තුෂ්ඨ ආශාව නිසා ඒක මේ වණ කරගෙන ඉන්නේ. ඒක කියනවා ඉලදෙනක් බැන්දොත් අකකොල ඉඩ නොකර. ඒ කියන්නේ බැඳපු ලනුවද තල්ලු කරන යහතේ තනකොළේ කණ්ඩා හදන්නේ. ඒක පොර වලට වෙන්නේ මොකද්ද? අර තියෙන ධනකොළ ටික පැහැරලා. ඒ ඉලදිනේදී ඇති. ධනව තියෙනකන් ඇදිලා දිවෙන් කඩාන කන්න තියෙන හැටි විතර ආසාව. ඒක තමයි තමයි ඉන්න බිම පාගල. ඒක කාලේ ඉවර කරන්න බෑ දවසක. අර නොදිච්ච හරියට තමයි දිවෙන් කඩාන කන්න තමයි දන්නේ. වැටක් තිබුත් වැටේ හැපැත්ත ගන්නයි ආවා. ඒක තමයි තෘෂ්ණාව ගැන පුතේ දෙකින් මේ කතා කරන්නේ. අපිට මේ අම්බෙච්ච විවේකේ වණ කරගෙන තමයි මේ තෘෂ්ණාව කරගන්නේ. අපිට මේ විවේකේ වණ කරන තමයි අරුණි කුට්ටිය කඩා ගන්න හදන්නේ. අපිට මේ විවේකේ මා අම්බෙච්ච මේ මම වරකට එකක් කියනවා. ඉතින් ඒක ප්‍රධාන වශයෙන් වෙන්නේ අපිට විවේකේ නැති නිසා මේ විවේකේ කියන එක කොහෙවත් ගන්න. කොතනකවත් පිට වෙලාවක තියෙන කන්නේ මේක තමයි දැන් තියෙන්නේ. ඒ නිසා මේ පේන ආනපාන බැලු කියන. ඒ ආනපාන ඉවරකම් බලන්න. ඒක පොතන. ද්වේෂය නම් එන්නේ. මෛත්‍රී භාවනා දාලා ඉවරක් කරන්නේ දොරට එන්නමයි එන්නේ. තෘෂ්ණාව නම් තියෙන්නේ අසුභ භාවනා දාලා ඉවරක් කරන්න තමයි. ඉතින් ඒක නිකන් මේ නල්ලේ අල්ලගත්ත නවල් පැටිය. කොහි ලෝකේ ගිහිල්ලා හෙවත් හම්බෙන්නේ නැහැ. නරකටිය දාගෙන කොයි මගුල හෙව්වත් අම්පේ ඒ රජ සෙබිලෙකුට රාජකීය සම්මානයක් හම්බෙලා තියෙනවා මේ මැච් එකක් කියලා කියන නල්ලේ පටන් ගන්න. ඉතින් රජුරු ආම කන්දේලක් කරගෙන මේ අමාරිකන්ට වාර්තා කරනවා. ඉතින් අරු අදිනවකට නලපති නැතිලු. ගෙදර පෙරලනවා. ගෑහටත් බංගල් ධර්මයක් අහනවා. මේ ගෑණි වැඩ ගමන් කරු ඔයාගේ දේවල් අඳින්න ඔයාලා ගෑණි බලා ගන්න දරුවස් කරන්නේ නැහැ කියලා. ඉතින් ගිහිල්ලා හොඳට බලන්න මේ යකා දැන් නලල් පොටිය දාගෙනලු හොයන්නේ. හැබැයි කඩුවක් තියෙනවා. ඊළඟට ඔය ගන්න බෙල්ල හැද. යන්නේ ඈත ඉඳලා කන්නාඩියක් ඇවිල්ලා. මොනවක් කියන්නේ ඒක. හරු ආගමිනවල මියක් මේ අක්ෂණි වල මේ වෙලාවේ තියෙන පොලම් කරන් කියලා බලනකොට අඟපටි ඔලිය දාගෙන ඉන්නේ. ඒ කාටද ගහන්නේ කන්නේ? අපි මේ කරකෙන්නේ මේ විවේකයෙන් මැදට. ඒක කියලා තියෙනවා විවේකේ ඉතාමත්ම සාවධාන බලන්න මේ යක්කු මේ දැඟලිල නැක කරලා කවදද මං ඉන්න තැනට එන්නේ කියලා. අපි වේගෙන් කැරක් කැරකි වටේ දුවනවා. ඒකට කියනවා කේන්ද්‍ර අපධාරි බලය කියලා. කැරකෙන්න කරගෙන හරි කේන්ද්‍ර විශේෂ. ඒකට ක්‍රියාකාරකම් නැතනොත් කොහෙ ගියත් ඇටෙන්නේ ওই වේගෙන පහේචා විවේකී උපයන්න දෙයක් නැහැ. ඒක උපේලා තියෙන්නේ. ඒකට තියෙන ආගන්තුක උපක්ලේශ ටිකයි කරන්නේ. කක්කට අපි කක්ක කරගත්තා. ඒක විවේකී නේනවා. ඒක නාගමාණිකයක් අසපෙට්ටකින් වහලා තියෙනවා වගේ තමයි තියෙන්නේ. නාගමාණිකේ වඩනක වාසපෙට්ට නිසා ඇති වෙන්නේ වෙනින්නේ නැහැ. අසපෙට්ටයි කියන්නේ නැහැ වැඩි. ඒක තමයි තණ්හාමාන දිටි කියන්නේ මොනවා හරි කටයුත්තක් කරනකොට මේ අපිට එන අර්ජ් එක. මේ අපිට එන එළවුම පරිශන තෘෂ්ණාව. මුදුවට ඇනලයිස් කරලා ගන්න විවේක ආපහු මොකද කරන්න ඕනේ කියන එක. ඒ ආසාවෙන් කියන මේක ඉන්නේ. මාන්නකින් මේක ඉන්නේ. නැත්තම් මේ මම ආයේ නේද මේක ඉන්නේ කියලා බැලුවොත් කිසිම දෙයක් සම්බන්ධ නැහැ. තනි කරව තමන්ගේ ප්‍රශ්න තියෙන්නේ. ඒකට විවේකයේ නිස්සාරණය කරගෙන විදියක් වශයෙන් අත්දකපු නැති කෙනාට මේක කරගන්න බෑ. මොකද අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් උතුම බරගෙන ගොන්න වගේ බර ඇදලා ඉන්නේ. පක්‍රමෙන් අතෙන් කියලා නතර කරලා කියන ඕනේ දැන් අපිට විකල්පයක් තියෙනවා. ඔක කවුරුත් කියන්නේ ඔබේකදී. ඔතනේ ඉඳලා මොකද්ද බලපන් අර එදිනදා ජීවිතේ තක්කමුක් වෙන අර නැටිල්ලයි මේකයි පොඩ්ඩක් සංසන්දනය කරලා බලපන් මේක නැත්තම් මේක මේ මේකේ තියෙන තක්කමුක් දෙරෙන්නේ නැහැ ඒ විවේකය තොත් මේ තමයි එල්ල කරගෙන යන්නේ නිවනට නෙවෙයි නම් මේ හම්බෙච්ච විවේකය අගය කරන්නේ නැහැ ඒකට බේතුත් නැහැ එන ඔය ලංකාවේ ලෝක පුරාජන අනිකුත් භාවනා ක්‍රම ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඒ මිස මොකෙටද එල්ල කරලා තියෙන්නේ ලොකු ජයග්‍රහණ දෙන්න. ලොකු දේවල් හවෙලා තියෙනවා. එයා ගත්තට ඉවරයක් නැහැ. නිවන නෙවෙයි සමසකලා. ඒක එතකොට වෙලා තියෙන්නේ දිගට කරකිනවා. මේ ළඟදී වෙච්ච සිද්ධියකින් මට මතක් වුණේ. ඒ කියන පුද්ගලයාගේ අම්මලා තාත්තලා ඔක්කොම භාවනා කරනවා. මේ මනුස්සයා භාවනා කරනවා. ඒ දරුවොත් භාවනාවට යොමු කරනවා. එයාට පේන්න තියෙන අම්ල තාක්ෂණය කියන ලේවල හොඳ ගැටේ නිසා මට භාවනා කිරීමේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. මගේ තියෙන කැක්කෝ නිසා දරුවොත් භාවනාවට යොමු කරලා තියෙනවා. නමුත් ඒ දරුවන්ට මේ නිවන කියන එක භාවනා කරලා ඒකට යන්නේ කියන එක මොන විදිහකට ඒ තුනට දෙන්නේ මම තාත්තපයින්ට භාවනා කරනවා. ඒත් ඒක පෙන්ලා දෙන්න බෑ. ඒසම කොච්චර සාර්ථක වුණත් මම හිතනදී ඔක්කොම අංග සම්පූර්ණ ඉෂ්ට වුණා. මේ පණිවිඩයේදී මම lost. කාටරේ කියලා දෙන්න කොහොමද කරන්නේ? ජීවිතය කොහොමඩක්වත් දන්නා සිතා සාවල කුමාරයන් කියලා දෙනවා. සාවල කුමාරයා කිය කටේ කිරිසෝ දෙන්නේ කියලා කියන පැවිදි කෙරුවා. අවුරුදු 7 අවුරුදු 15ක් භාවනා කරන්න දී දුන්නා සාවල කුමාරයට වෙනම උදෙත් බණ කියන ඇඳාවෙත් බණ කියලා සත්‍ය අවබෝධ කරගන්නවා. මේ බුදුරජාණන්ගේ ද්වේෂ එකක් තිබුණා. අතවාසියක් තිබුණා. බුදුලෙක දෙන්න දෙපැයි. යසෝදරා ප්‍රියම්බිකාව. ඒ තරද හතර පැටි බාර කරනවා. උද්දෝතර රජුට කොච්චර දුකට. මොකද ඒගොල්ලන්ගේ නිවන එල්ල වෙලා නැහැ. කොච්චර ක්‍රමසාවිදි දුන්නත් කොච්චර හතර වුණත් කොතෙන්ද මේක යොමු කියලා එකට පණිදි කියන වචනේ පාවිච්චි කරනවා. මේ ඔක්කොම කරන්නේ මොකේද යන්න හදන්නේ ගන්නන් වාලේ යනවා භාවනාත් කරනවා හරිත් යනවා එහෙනම් මේක කොතෙන්ද යොමු වෙන්න ඕනේ කියන එක නිර්වචනය කරන්නත් බෑ පටන් ගන්නකොට මේ නිවන දැකලා නෙවෙයි නිවන සැලසුම් නිවන කියන concept එකට පත් යන්න යන්න යන්න ප්‍රතිපදාවගේ අනුභව ඔබට තේරෙනවා එතෙන්ද කෙලෙසට වෙන බව තේරෙනවා නම් තාක් කලබල වෙනවා ඔච්චර තමයි බුදුරජාණන් අපිට දීලා තියෙන ඉතාම සරල යෝගාචර විතරක් තේරෙන භාෂාවෙන් කියනකොට මේ ඉන්නේ ප්‍රතිපදා බව දන්නවා නම් සීල ශික්ෂා තමයි ශික්ෂා ප්‍රත්‍යක්ෂ ශික්ෂා. ඒට එන්නේ එන්නේ ටෙන්ෂන් එකක් ගන්නවා නම් ෆ්‍රස්ට්‍රේෂන් අඩු වෙනවා දන්නවා නම් කලබල කරන්න බෑ. ඒ ප්‍රතිපදා දෙකෙන් බලන්න ඔය අඩු වීම විතරක් වෙන්නවා. කලබල වුණොත් කොරස්පතිවට අත දාගන්න බැරි වෙනවා. ඉතින් මේ බොහෝම සරල දෙයක් ඔය පොට්ටපය සූත්‍රයේ දරුවෝ කියන්නේ නමුත් අද මේ යෝගේ භාවනා ගුරුවරු මේ භාවනා කාර්යය දිහා බලනකොට ওই දෙකම බලනවා. මම ප්‍රතිපදාවක් නෑ ඒගොල්ලෝ ණයගෙන ඉන්නේ මම බණක් කියන ඕගොල්ලෝ ඉන්නවා. ඒ ගුරුවරයා දෙනවා දේශකින් දෙනවා. ඊට පස්සේ යණයක් සාර තේරෙන්නේ නෑ ඒ මනුස්සයාට තේරෙනවා මම ලද්දේ මම ආවලාලු මෙයාලු එයාලු කියලා හැම කෙනත් එක්කම කතා කරගෙන ඉන්නවා. ෂුවර් නෑ. මට මේක ලැබිලා තියෙනවද නැද්ද? ඉතින් ඒ වගේ මනුස්සෙක් වෙන්නේ මොකක්ද? තිබුණටත් වැඩි අවුල කවුරට පාද මේ ධර්මයේ කවදාකවත් අවුල් කරන්න ගන්නේ බොහොම ඉන්නේ නිරවුල් කරන දෙයක් දන්නසෙ ඒ විවේකයක් භාවනා කරන අවශ්‍ය නැහැ විවේකයක් අපි අපි අපි මේ තියෙන අවිවේකී තෘෂ්ණාව නිසා අවිවේකී මාන්න නිසා අවිවේකී මමයා නිසා අද කැදිදී වර්ධේ කරගෙන තියෙනවා කවුරුත් කරගෙන නැහැ නැත්නම් කොහොමඩක්වත් ඒකට දෙන්නේ සම්බන්ධ නැහැ ඒක ඒක කෙරුවයි කියලා ඇත්තටම මේකට බාධා වෙන්නේ නැහැ විවේකයේ ඉන්නවා. මනස ඔකියුපයිඩ් නේ දැන් ඉතින් මිනිහට විවේකෙ විඳින්න වෙලාව. නැත්තම් හැරිලා බැලුවොත් කොයි වෙලාවෙත් විවේකයේ තියෙන්නේ. කියන වලහකුළු කොච්චර ගියාද? ආස කියලා දෙන්නේ නැහැ. චිත්‍රපටියේ මේක තිරේ කොච්චර තියෙනවක් ආවත් තිරේ දෙමින් නැහැ. ඉනිකටක් වෙනවා කියන තිරේ පිච්චෙන්නේ නැහැ. ඒ තිරේ පුළුවන් ඉනිකටක් වෙන්න බෑ කියන්නේ. කියන්නත් වෙන්නේ නැහැ. ඒක මනුස්ස මනසේ ඒකේ බොහෝ පිටිපස්සේ තියෙන විවිධතර. ඒත් අපි මිසි අපි මේ মালටිටාස්කින් හම්බ වෙනවා. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දීලා තියෙන මේ ක්‍රම දෙකේ ඒ එතන අපි ඉන්න බව දැනගන්න අපිට දීලා තියෙන ක්‍රම දෙක. අනුකම්පාව. කියන්නේ ඔබේ හිත කොහොමද නිවන් දැකලා. ඒකට නොකිය කියනවා බබසර මිදම් පිටුවේ චිත්තක්. පිට ප්‍රභාගය. ආගන්තුකෝ කෙලස් වර්ගයක් තියෙන මම නැහැ කියන්නේ. නමුත් කාර් එකේ පේන්ට් එක කාර් එකේ ඝන කවත් එක බලන්න මිලි මයික්‍රෝන් කීයද තියෙන්නේ. අපි බලන්නේ පේන්ට් එක විතරද? ඕනේ කුණු කන්දරේට දාන්න සෙලෝ ටේප් එකක් අල්ලලා ස්ප්‍රේ කරලා දුන්නොත් මාගට් එකට දාතයි. ඔල්ලත රඳගත්ත කෙල්ලෙක් කියන වෙන මොකක්ද? පේන්ට් කරපු එකක් විතර මොකද්ද ඔක ඇතුලේ තියෙන්නේ? දෙති ගන්න අසුචි. පේන්ට් එකට කොච්චර කරන්නේ? මොනවද කියන අසුචිය පුළුවන් ද පේන්ට් එකෙන් මකන්නේ? අසුචි කලයක් ගන්න පේන කාට ඔක ගඳ අඩු වෙනවා. කුෂ්ඨ රෝගී රත්තරන් දරගන්න පුළුවන් වෙනස් නැහැ. උඹ හිතේ තියෙන පිරිසිදු අබරත්තරට පිටේ තියෙන උපක්‍රේෂයෙන් කෙලෙන්නේ නැහැ. ඔබේ මට විනිවිදින්න බෑ අර මිලි මයික්‍රෝන් ගන්න. අපිට තේිනේම උපක්ලේශිත උපක්ලේශිත කියලා කාරණා අපකට ගැන තැවෙනවා. ඒ වගේම තැවෙන විශාල පිංසකුත් තියෙනවා. ඉතින් බුදුහාම කියනවා එහෙම එකක් බාන හරියන්නේ නැහැ. ඒක ඒක නැස්චා බැංකුවක් නේ. මම කවදාද දන්නවනම් මේ පිටින් උපක්ලේශය මිලි මයික්‍රෝන ගානක පොඩි ඉඳ ශිල්පියෙන්ට විතරයි. ඔක පොඩ්ඩක් විනිවිද. ඔක තිබුණාට කමන්නේ නැහැ. ඔක විනිවිදට දැක්කම ඇතික නම්බරක් ගන්න මේ කියනකොට නම් ලේසි වගේ තේරෙනවා. ඒක වෙලා තියෙන්නේ ඕක ටිකක් දැක්කට පස්සේ ඊට පස්සේ දවල් මෙගිල රෑ දණ්ඩිය සෙල්ලම් කරනවා. ඒ ඇතුලෙන් දන්නව හොඳටම. ඔය කුරාන් ආදරණේ දක තියෙනවා කියලා. ඊට කට්ටියට පාටි වලට යනවනම් මම පාටි වලට ගිහිනවා. ඔක්කොම පාටි ගොල්ලෝ. ඉතින් පාටි ගියාට පස්සේ Tamanට තක తీරුකම වේනවා. මේක පෙන්නන හරියක්ම වාපන්නේ. අර මිනිස්සුන්ට වගේ නෙවෙයි Tamanට දර්ශනයක් තියෙනවනේ. ඉති යකාර අසුචි ගොඩකට දාපු එකෙක් වගේ ඉන්නේ. කරණ දැන් නෑ කවුරුත් ආවම කට කනේ දිලා හිනා වෙලා ඉතින් ඒ සාවෙට පාද තබන නටනටයි. ඉතින් ඒකට හරි හෙම්බත් වෙලා ඉන්නේ. අර ගෙදර පොල් සම්බලෙන් තරහ බක්කේ කාඩෝරිය මොකක්ද හම්බෙලා දෙන්නේ. ඒක ඒක මල අඳින්න දෙලොක් අතර ජීවිතය. අවුරුදු 8ක් විතර ඉඳලා තියෙනවා. 100%ක්ම තේරෙලා නෑ මම දන්නවා පැහැදිලිව මෙතන තමයි යන්න ඕන කියලා. ඒ තියෙද්දි මේ දරුවන් හඳා කරන්නේ මේ බඳා කියලා ඒ ඉලන්ද හත්ත ගල් ඉලන්දාරි වයසක ඕන තරම් ආරාධනා තියෙනවා. ඉතින් පිසු කියනවා. පිසු කරන හැම වෙලාවෙදීම හදා බෙදා ගන්න කෙනෙක් නැහැ. දන්නවා මෙතන නාඩගම යන්නේ කියලා. මේ කාලේ විතර වටින කාලයක් හොඳම කාලේ මගේ ජීවිතේ නිසා කවුරු පිස්සු කිලියක් මට කවදාවත් තරහන්නේ මොණියකා කොට පිස්සු කිලියක් මන්ද ඔය වැඩි මම පිස්සු කෙල්ලක් මම කවුරක්වත් මේ කිව්වොත් එහෙම අනේ උපාසකට වැඩි මම මේ වැරද්ද කරලා තියෙන කියලා උඹට දැන් තමයි ඔය ඔක්කොටම වැඩි වැරදි කරලා තියෙනවා ඔක්කොට වැඩි අනාගත තියෙනවා ඒ කිසි අනිල්ලකින් මේ සතිය බලය බලන්න ඒක අනිවාර්යයෙන්ම අපි ගෙදර ගිහිල්ලා තමයි කරන්නේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කියන කෙනේ සාන්තුලින් කරන්නේ එතකොට දැන් මේ දීපත් මහන්සත් ඇටෙන්න මොන සීතියද ස්වාමීන් වහන්සේ? ජොලියමයි ජොලියමයි ඊයේ තවත් ජොලි. අටත්තරින් ජොලි මේක අරක වෙලා තියෙන්නේ හම්බ කරන කඩොඩ මේ නිකන් ගන්න. <laughs> ඔය ඔක්කොටම වැඩි දේවල් මට හම්බ වෙනවා. ඔය හම්බ කරන ලෝකේ ඕනම කෙනෙකුට වැඩි දේවල් දීලා වඳිනවට. ලොකු සංසි කියලා තියෙන උදාහරණ කිව්වේ අපිට බුදුහාමුදුරුවෝ දීලා තියෙන හිඟනකම දීර වඳින ඉගෙන ගන්න. දැන් වෙන කාල් කොයින් ගන්නට දීලා වඳින්න. අද මේක අරගත්ත බලය එහෙම කියන්නේ. පිටෝන් දුන්න බල බල බල. පරවාණ මේක කිව්වා ඉන්නේ අන්දේපා ඉන්න ස්වාමීනාට තව ටිකක් මෙදා ගන්න ස්වාමීනා. එතන තව ටිකක් ඉන්න ස්වාමීනා. ඉතින් මේට වැඩිය තව මොඩල් එකක් හිතා ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි. ඇයි මොඩලයකට මට යන්න බැරි කියලා හිතනකොට අපිට පේන බන්ධනේ මට පෙන්වන්න වෙන්නේ මේකෙන් බැලලා මයිලකින් හරි බැඳලා තියෙනවා කියලා. කෙස් ගහකින් හරි බැඳලා තියෙනවා කියලා. තන්නේ කර අවිද්‍යාව විතරයි. අපි පින්නනවා ඒ මම නැතිනොත් අනේට කරදරේ න්යාර කරදරේ. අපි කේ දාසු අපි දොඹදලෙන් කැවුම් බැද කරනවා. රත්ත කී විතරක් කල කරදරේ කරයි. අපි හිතන්නේ අපි නැතුව ඉවල්ද වල යන එකක් නෑ ඒක පාරෙන්නේ නෑ උදින කුකුළු අතර එකක් සත්තු කුකුළු දා ගන්න එකක් නෑ මම තමයි මේ දේරම කරන්නේ ගිහිල්ලා බලන්න ඔය දෙකේ නැත්තම් කුරුපේට කෑ ගන්න ඒත් හරියටම වෙලාවට ඒක පාය අපි නැතුව යන අම්බ මල් රේනෝක මොකක්ද උකට වෙනක් හැබැයි ඉන්නකම් මම හිතන්නේ මම තමයි ගම කරන රහලා බබා කරන කෙරුවා තමයි මේ අර වාසිය පක්කේ කරස් කරන්නේ මේකට ආවයි කියලා නැති වෙන්නේ. ඒකට ආවට පස්සේ අපි මේ මේක මේක බැරිම තරහට එකම දර්ශනය වෙන වෙනම වෙන එජෙන්ඩාවක්. ඒ ඔකම හොත් කොතම එජෙන්ඩාවක් තියෙනවා. ජීවිත ජීවත් කරන මොකද්ද එජෙන්ඩා එකට? මරණ වේදී අනිවාර්යව දන එජෙන්ඩා එක බොරු. බොරු වෙන බව පෙන්වලා දෙනවා. එහෙම එජෙන්ඩා එකක් පිට පස්සේ තමයි තියෙන්නේ. මේ නිසා මේක අමුතු දුහාට මේ සමනය කියලා පෙන්ලා තියෙන්නේ. දෙයක් මාලික මලකටක් දැකුවා සමනය දකින්නකොට ඉතදුනවසේ තියෙන මේකට මොකක්ද කොට තියෙන්නේ. ඒකට ශ්‍රමණය හිටියේ නෑ මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා හිටියේ නෑ. මෝ දරකබා රෙබෙලියන් කෙනෙක්. සමාජෙ නිචොට ගරු කරන්නේ සමාජෙම තණ්හාවක් තියෙනවා. ඒ සමාජෙ බැඳිලා නෑ. අපි මෙතනින් තමයි ඉවර වෙන්නේ කියලා ඉතාලම අදිස්ථාන ගන්නවා. මේ මේගොල්ලෝ හතරක නිමිති කීතරයක් දැකලාද දැන් ලෙඩු මහල්ලේ බලකට ඇවිද්දේ තම නිමිත්ත දැකලා හම් වෙලා තියෙනවා තාම ඒකකට බෝඩකම කියන්නේ තේරෙන්නේ මොකද්ද කියන්නේ හතරක නිමිති හතර සැරයක් දැක්කා විනිශ්චයෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි මේ භාවනා කරන ප්‍රතිඵල හම්බුනේ. මේක භාවනා ප්‍රතිඵල එක්ක දන්නේ නැහැ. ඉතින් ඒකට අපි අලුත් විනාශනා වෙලා පිළිසිදු කර ගන්න මිසක් අල්ලේ වෙන මොනවා කරන්නේ. ප්‍රධානමවත් නැහැ. ධර්ම සාකච්ඡා කියන්නේ ඔන්න ඕක. අපිට පිළිගන්න අපි හොට ගමන් කරන්නාදී දීපහම කවුද මේ බැඳගෙන කන්නේ? ඇදගෙන නාන්නේ. බෙදාගෙන පරිප්පු කන්නේ කවුද කියලා බලනකොට දැන් ධර්ම සාකච්ඡාවේ දැවට යම් කිසි විදිහකට මේක රෙක්ටිෆයි කරගන්න පුළුවන් ගැටයක් වෙනවා නැත්නම් පොඩිතාවක්. හැබැයි ඒකෙදි ආරය ලොකුයි මෙයා පොඩි ආරය දන්නවා මෙයා දන්නවා කියන බෑ හැම කෙනාම ඕපන් වෙන්න ඕනේ. හැම කෙනාම නියතමානී වෙනකොට ලබන ලබන්න තියෙන විවේකයේ මොකද්ද මිහිරි රසයක් උලමින් නිින්දින් ලැබිච්ච මිහිරි රසයක් ලබාපු මිහිරි රසයක් වගේ දක්වන්න ඕනේ කියන ධර්ම සාකච්ඡාව හෝල් බඩි එක්ස්පීරියන්ස් එකක්. whole body experience කියන්නේ horse riding, swimming and climbing coconut trees. it's a whole body experience local charity. අමතර දින ධර්ම සාකච්ඡාව. totally involved. body and mind දෙකම සම්පූර්ණ බ්‍රෂ් කරලා ගන්න. මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඕනේ පංගු peeru ගන්න. fully open hearted connect වෙනකොට අපි අතර ආගන්නේ කාය මොකොත් නැහැ. මතුවෙන ධර්ම විතරයි. ඒකෝට තේරෙනවා මේ ජීවිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක කරලා අපි කොහෙද වෙන ඩිරෙක්ෂන් එකකින් රිලීස් එකක් කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාස වල ඇති ගොරෝසු බව නැති වී ඊට සියුම් ලෙස ආස්වාස ප්‍රාස්වාස කරන බව අත්දැකෙමි. ඊපසුව ආයාසයෙන් තොරව හුස්ම ගන්නා බව දැනගතිමි. ඊටත් පසුව හැම අවස්ථාව විස්තර කිරීමට පුළුවන් කමක් නැත. ඒට හේතුව ඒ අවස්ථාව තුළ සිදු වූ දේ මම නොදුටු වෙමි. නැවතත් ආනාපාන සති භාවනාව පටන් ගත් බව ඉන්පසු පැහැදිලි විය. මේ පිළිපද ඔබ වහන්සේගේ අදහස් දැනගැනීමට කැමැත්තේ. ඒ ඇත්ත මෙච්චර තමයි දෙන්නේ. මේ වෙලාවේදී මම නෑ මම ඒක නොදුටුම කියලා කියන්නේ එතන මම නෑ. එන මෙච්චර සංසාරයක් ගෙනාවු මම නැති කරන්න පුළුවන්. එච්චරයි කියන්නේ. ඒක තර්කයක් කරා ඒක තක්කු මොකක් කරනවා. අමලයක් නෙවෙයි ඒලයි ආශ කරන දෙයක් නෑ තණ්හාව නෑ මාන්න කරන දෙයක් නෑ මමෙක් නෑ එකින් පේනවා උදේට කල්ප කෝටි ගාණක් කියන මේ මෝහ පටල සති මාත්‍රාවේ කපන්න පුළුවන් කලකොල්ලෙන්දක් හොඳ කැපෙන කඩුවකින් ගැහුවා වගේ බහුවා යනවා මම මේක ඇප්‍රීෂিয়েට් කරන්න බෑ මේක අපිට කොම්ප්ලේන් කරන්න බෑ මේක අපිට සමාදම් වෙන්න බෑ මේක අපිට එළඹ වාසිය කරන්න බෑ මේක ප්‍රශ්නයක් වෙනවා මේ ප්‍රශ්නේ වෙන්නේ මමයාට. ධර්මෙට නෙවෙයි. මම හදන්නේ කොතන කරේ ඇඟිල්ල ගන්න. ඇඟිල්ල ගන්න වෙරේ නේද ධර්ම සාකච්ඡාවේ ප්‍රශ්නයක් කියලා හරි ගමන්නේ මම එන්දා. මම මේ ප්‍රශ්න ලියනකොට තරහට ලියනවා නෙවෙයි, බනිනවා නෙවෙයි. මට කිසිම එහෙම තරහක් නැහැ. මේ මම නැති කරන එක නෙවෙයි ප්‍රශ්නේ. නැති කරාට පස්සේ මම දහසක කොට පෙරක දොරකම් කරා, දක්ෂකම් කරා, එයා පින හරි ඉතින් මේ මෙච්චර අමාරු ලැබපු දෙ දා පාටියක් දාන්න තු කියන්නේ මම නෑ. බරපතල ප්‍රශ්නයක් තියෙන්නේ. ලෝකේ අමාරුම දේ ඇචීව් කරලා තියෙන පාටියක් දාගන්න ඕනේ. මේකට තමයි ශාක ධර්ම කියන්නේ. මේකට මායාකාරී ධර්ම කියන්නේ. මේකට තමයි වංචනික ධර්ම කියන්නේ. මේ නැති තැන දුකක් ඇති කරගන්න. මේක මේ සර්වඥාන්සේ නොසලකා හැරලා නැහැ. එදී මේ ආනන්දසප්පයි සූත්‍රය සතරපාද සූත්‍රය සඳහන් කරනවා. පුත්තපාද සූත්‍රය. මම හිතන්නේ මේ දෙක දෙක හිතලා තේරෙන්නේ සංඥාංගය කියලා එකකට යනවා. හොඳට මේ මම ඉන්න මෙතන දැන් හිටගෙන ඉන්නවා මම අයියට මම අක්කා කියන්නේ ඉන්නේ කියලා කෙවල කෙවල කෙවල කෙවල අන්තිමට අල්ලන්න බැරි තැනට ඉන්නේ. ගියාට පස්සේ එයා ඒ බව දැනගන්නේ ආය සංඥාව ආපෙලා. ඒක බොරුද කියලා බලන්න මේක වැහැදෙන්න පලියෙන් තියෙනවා. ඒ ඒ එපිසෝඩ් එක ඉවර වෙන්නේ ගොරෝසු සංඥාවක් ආවම. දන්නවා නේද? මෙච්චර වෙලා හිටපු එකේ හින්ද ගියා ගන්නෙත් නෑ, කාලයක් ගන්නෙත් නෑ, දේශයක් ගන්නෙත් නෑ මොකුත් නැහැ කියලා. ඉතින් එතෙන් ආව ගමන් දැන් අර සංඥාව නැති කරන ලැම්ප් එක අද්දක්කා. ඒ අද්දකීම ප්‍රමාණ වෙන්නේ ඊගාට සංඥාව ආපු අංගරෝ සංඥාවට. ගුරු සංඥා ආවගා ඒක අපි අරගෙන යනවා සරුංගලක් කියනවා. මොකද ඒක කතා කරන දේවල්. ඒක තණ්හා කරන දේවල්. ඒක මාන කරන දේවල්. මේක දික්ටි කරන දේවල් තියෙනවා. මොකද නැතුව තිබුණ සංඥා ආවා. එතින්දි සර්වඥයන් සංඥා කළා තියෙනවා. මේක ඔබට නිතර නිතර වෙයි. ඒකට මෙන්න මේ මන්ත්‍රය කියනවා. ඒතත් සන්තන් ඒතත් පණිතන් යදිදම් උපේක්ඛා. දැන් මට තිබුණ උපේක්ඛාව කැඩුනා. සංඥාවක් ආවා. ඒකට නම් කරන්න පුළුවන් කියන්න පුළුවන් තැනකට ආවා මේක ඒ නිසා අපිව ගෙනියනවා taken for a ride story telling වලට යනවා ඒ වෙනුවට ඒකත් සත්තන් ඒකත් පරිකම් උපේක්ෂා කියලා කියන්නේ මේක ඉස්සෙල්ලා තිබුණ උපේක්ෂා මේට වැඩිය හොඳයි මේ ඉස්සෙල්ලා තිබුණ උපේක්ෂා වලදී සාන්තයි කියලා හරි යමක් නැති එක අගේ කරන්නේ ඒකට හිතවිල්ලක් ආවත් හිතවිල්ල දිගේ යන්නේ හිතවිල්ල ආඩම්බර කරන්නේ නැහැ හිතවිල්ලට දුස් කියන්නේ නැහැ ඒ හිතවිල්ල මගින් හිතවිල්ලට සාපේක්ෂව හිතවිල්ලට කලින් තිබුණු විවේකය තමයි අගේ කරන්නේ ඒ සාපේක්ෂතාවක් නැතුව කොහොමද කතා කියන්නේ සාපේක්ෂ ධර්මයෙන් හිතවිල්ල තමයි පෙන්වලා දෙන්නේ මේකට කලින් හිතවිල්ලක් නැහැ එතකොට මේ හිතවිල්ල කතාව කරන්න දෙන්න එපා පච්ච කරන්න දෙන්න එපා තණ්හාමානසිට වදන් දෙන්න එපා. අර හිතවිල්ලක් නැති එක බාධකයක්. ඒක තමයි යෝගාචරයේ විපස්සනානුකහිත කියන්නේ. ඊට පස්සේ ආයෙත් කිපලක් කරනවා. ආයෙ හිතවිල්ලක් ඇවිල්ලා පිළිබඳව ආන්න ආයෙත් අපි මේ මේ එපිසෝඩ් එකට ආවා. මෙහෙමම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට හිතවිලි එන එක තිබ්බත් එකයි නැතත් එකයි. අදාසිර තියෙන්නේ. එයාට නිසල මනස. නොසැලෙන මනස. ඒක තමයි දේවල් කුලප්පු නොවන මනස. ඒකවල තේනවා මේ පුංචි කාලේ ඔතන ඉඳලා තියෙන්නේ. ඉතින් භාවනා කළාම ආ තකමලා දැන් ඔය ඇයි. විශාල කොතරත් එක රටන් කළා අපි සල්ලි ගන්න හදුවා. ඔය කොන්ත්‍රාත් මොකොත් නැති පොඩි කාලේ ඉඳලා තියෙන එක. මේ ඊට පස්සේ යමක් කමක් දැනගෙන යමක් කව හම්බ කරපු දවසේ ලකක්කා. ඒක තේරෙනවද මන්දයි? අපිට 6 4 තේරෙනවා කියලා එකක් තියෙනවා. එදා තමයි කක්කාව කතා කරන්නේ. එදා ඉඳලා කැරකට ගහගෙන හම්බ කරනවා. හම්බ කරන තා කරලා තියෙන දැන් ඒවා අත ගෑවට යන්නේ නැති කොහොල්ලක්. අල්ලන්න අයින් කරන්න අල්ලනකොට මත ආතේ ගෙනෙන්නේ. ඉතින් මුදෙන් පිටිපදාය කපලා පෙන්නකොට පරිශ්‍රණය මම පෙන්නන්න. උඩ හයතරලම මනසට යන්න පුළුවන්. සුන්දර මනසට යන්න පුළුවන්. අර මඩුන් දුවේ කියන්නේ වැටමා ඉන්නේ නැති සීමායක් මොනවද? වැට කඩ වෙන්නේ නැති අපේම අපේම අපේ ලෝක කියලා සින්දුවක් තියෙනවා. අපත් මතකද? නෑ. අටෙන් දැන් මේකට සවුත් එකක් තියෙනවා. අර වින්ඩෝ කරපන්. සීමා වැට කඩ යන්නේ නැති කොහේද කොහේ අපේ ලෝකේ ඒ අපි පුංචි කාලේ අපිට මායා මරියාදාවල් සීමාවල් මොකක්වත්ම නැහැනේ. අරගෙන තිබුණොත් ඒකෙත් ඉතින් කනවා. අර දැක්ක කඟඩ බැලුව නැහැ. ගහක තියෙන ගෙඩියක් කරන්න කෑවට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ නේ ගන්න. කෝ ඒකදයි? කෝ ඒකදයි? ඒක සුනිල් ඉදිරිසිංහ කියනවා දිරලා හුදුහුකට පාවිලා කියලා. ඉතින් භාවනාවේ නෙමෙයි ණය වෙන මේ අපි නැති කරපු දෙයක් අලුතෙන් හම්බ කරන එක නෙමෙයි. අර පුංචි කාලේ අපි ළඟ තිබුණ හැම එක හතරේ දසන ලිංගික හැඟීම් තුනයි. මේ කෙල්ලෙක් මේ කොල්ලෙක් කියන ඒ කොල්ලන්ගේ තියෙන ගැතිය කෙල්ලන්ට ගහනවා. පොඩි කාලේ උඹ මන්දන අපේට කෙල්ලෝ හය දෙනෙක් හිටියා. අක්කලත් එකයි නංගිලත් එකයි මොනවාරි වෙච්ච ගමන් අන්නවා. කෙල්ලෝ කියලා જાතියක් ඉන්නවා. හැබැයි මේ මේ ওই ලිංගික හැඟීම් ඉන්නේ. අපිට එහෙම පංගු peerුවක් තිබුණේ නෑ. මේ සුන්දර ලෝකෙත් එක බලනකොට දැන් අපිට බලන්න මොකද වෙලා තියෙන්නේ මොන දේම පුතුම් බයක් තියෙනවා නේද හැමදේම සැකෙන්නේ බලන්න මේ ඉන්නේ කටුකේ ඉන්නවගේ නෑ අපි ජීවිතේ හිතමුණත් දැනකට අවිල්ල ඉන්නේ ඔක්කොම හම්බ කරලා තියෙන්නේ අපි අම්බල කරලා හිතුමුණත් දැනක ඉන්නේ හරිම මාත්‍රයක තියෙනවද බලන්න ටෙන්ෂන් එක නැත්නම් ඊරෙත් දෙරිපෝකේ දෙපැත්තෙන් වල මිනිස්සු කිව්වට ගලා වීර්යෙන්ද ගයන රිදෙනවා. රිදෙනවා චික විර කරගන්න. Tamange වල් කරන හයියෙන් හපලා. අපාරම ගය ගන්නවා. දිනෝ කිගයත් කරන්නේ අපිට. ඉතින් අන්න සුන්දර ලෝකේ තමයි වෙස්ට් එක කියලා කියන්නේ going back to the child psychology. ඒකට වෙන්නේ ඒක බොළඳයි. තරක් නොදන්නේ. යමක් නැති තැනක් කියලා. ඒ නිසා සර්වඥාන්සේ කියනවා ළමයාට තියෙන එකම දුර්ලභම තමයි ඌ ඒක දන්නේ නැහැ. ඌ කප්පයිපුව කාලා නැහැ නේද? අනිත් කෑවට පස්සේ තියෙන යන එක තමයි සයිකල් එක සම්පූර්ණ වෙන තැන. ඒකනිකම් වාඩි වෙලා. අර පුංචි කාලේ සීමාවල් නැති වැඩකට උනත් අපේම අපේම අපේලවා. ඉතින් ඉතින් බැරි නම් මොන අහවල් දෙයකින්ද මේක අපිට නැතිලා තියෙන්නේ මේ හිතින් ගේන කුණු කන්දල් ටිකක් තියෙනවා ඒකත් nested assumption assumption තමන් විහිං පටවගත්තයක් අපිට කවුරුත් කියන්නේ නැහැ මම ගැන හිතපන් මේ කරපන් කියලා අපිට කවුරුත් කියන්නේ නැහැ එනවනම් එනේ කාට තමයි නැහැ අය කියලා කියන්නේ අපි නැහැ දැයි කියලා જાතියක් නැහැ උන් තමයි දෙනවා කියලා කිසි එකක් උන්නේ නැති වෙච්ච ධර්මතලයේ කවුරුද මේ අයෝ නෑ බෑ නෑ බෑ දෙක විතරමයි ජීනේ උත්තර ගන්න. ඉතින් අපි දැන් හිතන කර ට්‍රික් ටික ඉවරලා මොකද කරන්නේ? ආයෙත් නෑ බෑ හිතන්න. ඉතින් නම් මේ කොහොල්ල ගුලි වගේ දේවල්. ඉතින් හම්බෙච්ච විවේකයේ ඉතින් ඉඳගෙන ඉන්න එකයි තියෙන්නේ. හරි සරලයි ඒ පැත්තෙන් බලනකොට මේ කියනවා වගේ ලේසි නෑ. අපේ යුතුයකම් කියලා මොකක්ද කරන්නේ? මේ ටෙන්ෂන් එක තමයි. වගකීම් කියලා යුතුයකම් කියලා පුදුමාකාර ටෙන්ෂන් වෙච්ච මනුස්සයෙක් කිසි වල්කිමක් ඉෂ්ට වෙන්නේ නැහැ කියලා තමයි. පශ්චිමක් චුමක් ඉෂ්ට නම් ඉෂ්ට වෙන්නේ ටෙන්ෂන් එක නැති මනුස්සයෙක් බලන්න. ටෙන්ෂන් එක වැඩි වෙන්න වැඩි වෙන්න වෙන්නේ බොම්බෙලුකේ කල් කඩා තමයි. ආදී වටකොට මෙහි පේන්නේ මොකද ඔළුව තියෙන්නේ අවුල් පාට. ඒක වගේ කි තියෙනවනම් යුතුයකම් තියෙනවා කර්මා කරලා ඉස්සල මනසෝ විවේක දෙන්න ගන්න. අරගෙන ඉවර වෙලා යනාතේ යන්න හරින්නේ එතකොට කනප්පු යනවා වගේ අපුහම යනවා වගේ යන්න ඕන ගන්න යනවා. ඉස්සලා ගන්න ඇවිල්ලා නම් කනප්පු යනවා කියන එක දන්නවද? අපුහම ආයෙත් නෑ. ඕ දකුණු වෙත තියෙන හෙල්ලුවා. අපරිත සම්පතිය ඒ යතුනේ කරතියා. يعني ගෙදර බඩුවක් නැති වෙච්චාම ඒ පුරා ගෙන්නනවා. ගෙනලා උට ගානක් කපනවා ගන්න. ඌ මතුරුලා කනප්පුවක් අරගෙන කකුතුනේ කනප්පුවක් ගන්න. ඒකට වතුර පොව කනප්පුවට අද්දේපා කනප්පුව යන බඩුව දෙන්න. අපු අමියා කිව්වද අපහට අතිසිය. අපුවමියා දැන් හිත ඔක්කොගේම අයින් කරලා අපුවම කියන්නේ යන්න හොඳක් නැහැ නේද? ඌ යන්නේ නිවනට විතරයි. හිතලා ගියා නම් මන්ත්‍රය හරියට. එහෙම අයියා කක්කප්පුවක් නැහැ. අක්බාර යන්නේ ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේදී මේ ආර්ථික කොම්පියුටර් විනිබරණ කියනවා එකක් වෙනවා කියනවා. නැත්නම් මෙතෙන් ඉන්නේ. ඒ විවේකී කියලා කියන්නේ චිත්ත විවේකය. ගරු ස්වාමීන් වහන්ස උදෑසන පරයන්කේදී හුඹස සහ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය මෙනෙහි කිරීමට යොමු වීමි. වායු ධාතුව, පඨවි ධාතුව හා ගැටි නාසිරෙන් නාසිදරෙන් ඇතුල් වී පිටවි යන අන්දම ඒ සියුම් වන අන්දමත් අත්විඳිමින් සිත තැන්පත් වූ පසුව වායු ධාතුව වම් කනෙන් වම් කන්සිදරෙන් පිටවීමට තැත්කිරීම නිසා ඇතිවුණු වේදනාවත් එය ඇති වී නැති වී යන අන්දමත් බලා සිටින්න. ආනාපානය තාමත් සියුම් ලෙසින් පැවතේ. තවත් ටික වේලාවකින් වායෝ ධාතුව යටිකයින් පිටවීමට දැක්වීමේ සංඥාවක් එවිට ඇති වූ වේදනාවක් ඇති වී නැති වී යන අන්දම බලා සිටීම. තුන් වතාවක් මේ සිදු වුවත් ඉන් සතියට බාධාවක් ඇති වූයේ නැත. ආනාපානය සියුම් ලෙසම පැවතුණා. මුළු කාලය තුලම වැඩි වේලාවක ශරීරයේ පැවතියේ මත්කුවා වැනි ස්වરૂපයෙන් ශරීරය පිළිබඳව දැනීමක් ඇති වූයේ ඒ ගැන විශේෂයෙන් සෙවීමේදී පමණයි. වරින් වර චලනය වීම, දිග හුස්මක් පැමිණ යාම සිදු වේ. අතරමඟදී නෑදෑයෙකු සිහි වී ව්‍යාපාද සිතුවිල්ලක් පහළ වීමට දැක් කරද්දී මද වීර්යයෙන්ම එය තුනී වේ. ඉන්පසු රාත්‍රී දේශනයේද ස්වාමින් වහන්සේගේ ස්වාමින් වහන්සේද ස්වාමින් වහන්සේගේ උපමා උපමේය සහිත දේශනා විලාශයේද යනාදී වශයෙන් සිටිවිලි වලක් ගලා එන්නට විය. ගැටීම් හා ඇලීම් ඇතිවන්නට ගිය මේ අවස්ථා දෙකම එය හටගන්නා අවස්ථාවේම හඳුනා ගැනීමට උත්සාහ කිරීමෙන් ඉවත් වී ගියේ. මෙලෙස නාම ධර්මයන් ඇති වී නැති වී ගියද ආනාපානයට හෝ සතියට හානියක් සිදු නොවිය. ඉන් පසුවත් මුළු පරයන්කේ පුරා ශරීරයේ නිර්වින්දනය කළ කලාවැණි වූ ස්වභාවයෙන්ම පසුවෙද්දී සතිය පවත්වාගත හැකි විය. ප්‍රශ්නය වන්නේ පසුගිය රාත්‍රිවල විස්තර කළ රූපය හා නාම ධර්ම පිළිබඳ මා ප්‍රතික්‍රියා කළ ආකාරය හා විස්තර කළ ආකාරය නිවැරදි අන්නේ වහන්සේ ඉතාමත්මෙන් නිර්වාණ අවබෝධය ලැබුවා. ඔක්කොම සාදු කියන්නට බෑ. ගන්නලා කියනකොට කරන්නේ. <laughs> තුම් පොලේදිම කිව්ව මීට පස්සේ ගියේ රිට්‍රීට් එක. වාචක නිවන් සරලව ගාව බම්මගෙන ඉන්නවනේ. <laughs> අද සාදු කියන්නත් පළවෙනි වාක්‍ය විතරයි මේකේ වැරදි. මොකද පළවෙනි වාක්‍ය කියලා තියෙනවා මම ධාතු බලන්න උත්සාහ කරා ඉන්න වාක්‍ය කියන්නේ පළවෙනිම කියලා තියෙන එක. ඒක විතරක් කරන්න එපා. උදේශන පරයන්කේදී හුඹා සහ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය මෙනෙහි කිරීමට යොමු වේ. ඒක වෙන්න අරින්න මිසක ඕවා ඒක පිළිපස්සේ එලවන්න යන්නත් එපා මතු කරන්න යන්නත් එපා. මතු වෙන දේ අනුව මෙහෙම මේ මෙහෙමනා කියලා කියන්නේ ඉතක්කේ යොදලා මිසක් බලන්න මෙහෙවන්න ගියොත් එතනදී කන්ඩිෂනින් කරනවා. නම් මොන ඒ ඒ මේ භවය කියන එකේ හැටි තමයි ඒක නිකන් ඉන්න බෑ. ඒ ඇවිල්ලා මොනවාරි උරුප්පල දක්වනවා. අපි තියෙන උරුප්පල දක්වන දෙක දිගේ අනේක අපු අපි යන්න කියන එක විතරයි. ඒක විතරයි කරන්නේ නැත්නම් මේ විදිහට කරගෙන ගියාම අපිට තේරෙනවා. ඒ එන පණිවිඩේ එන නිමිත්ත එන මේ අරමුණ අනු යන්න ඇතිව අරමුණ කොච්චර විසම වුණත් අරුණ කොච්චර අනපේක්ෂිත නම් සතිය කැඩෙන්නේ නැහැ. ඊයරම අරමුණක්ම සතියට ආහාර වෙනවා මිසක කදාක සතියට බාධා සතියටදී ගොඩ බලවත්. ඔය සතියට කැසෙක් කිවිසෙන් කඩන්න බෑ. කැසෙක් කිවිසෙන් කඩනවා කියලා කියන සතිය හුඟක් හොඳයි කියන එකයි. කයින් බව දන්නවා අනුමුදේ නැති බව දන්නවා සතිය ගන්න නැහැ. ඒ නිසා මේ සතිය කියන එක මේ හැම අත්දැකීමකදීම අලුතෙන් නිර්වචනය කරනවා. අලුතෙන් අර්ථකථන දෙන්න ඕනේ. පිටින්දි පුංචි එකතු කරන එකතු කරලා තියෙන්නේ අපිට උපමාවක් විදිහට කියනවා කැන්වස් එකයි චිත්‍රය කියන දෙක බේක් කරලා විස්තර කෙරුවොත් චිත්‍රාසින්න බෑ කැන්වස් එකක් නැතුව. නමුත් අපි චිත්‍රය ඇඳලා පස්සේ අපිට කැන්වස් එක පේන්නේ අපිට චිත්‍රය තමයි පේන්නේ. ඒක තමයි චිත්‍ර ශිල්පයේ සූරකම් කියන්නේ. බුදුන්වහන්සේ දක්ෂකම තමයි කියන්නේ චිත්‍රය හරහා ගන්නස් එක බලපං කියන්නේ. එතකොට චිත්‍රයේ වටිනාකමයි අර්ථවත් වෙනවා කියන්නේ. ඒ නිසා අපේ ජීවිතේ පුරාවට මේ හුදකලාවේ අටතට්ටුවේ ගන්නස් එකේ තියෙනවා. ඒක තමයි විවේකී අටතට්ටුවේ ගන්නස් එකේ තියෙනවා. මේ විශ්වාමයේ අටතට්ටුවේ ගන්නස් එකේ විවිධ චිත්‍ර ඇදෙනවා. අට විචිත්‍ර අඳිනවා ආපෝ චිත්ත ධාතු වේදනා සංඥා. ඉතින් එනවා හරි විචිත්‍රයි. හරි විචිත්‍රු. සිත් පැහැර ගන්නකොට මේක තමයි චිත්ත ශිල්පයේ වැඩි. මේකෙන් කරන්නේ යාට යටපෙන් තියෙන විවේකය. නිස්සාරය. උද්දකලාව නැති කරනවා වගේ අවුලක් ඇති කරනවා. අර පින්නනේ රූප ධාතු, නාම ධාතු, ධර්ම, වේදනා සංඥා නමුත් මේ වේදනාවක් හැදෙන්නේ නැති වෙනවා කියන සංස්කාර ධර්මයක් නම් ඇති වෙන්නේ ඉස්සෙල්ලා තියෙන කැන්වස් එකේ ගොනන පස්සෙත් කැන්වස් එක තියෙනවා. රූප ධර්මයක් මතුවෙන්නේ ඉස්සෙල්ලා කැන්වස් එක රූප ධර්ම ගියාට පස්සෙත් කැන්වස් එක. ඉතින් ඒක වෙලාවේදී රූප වේදනා සංඥා ගොඩක් තියෙනවා කියලා අපි හිතමු. ඒ කොයි එකක් තියෙන එකම සංස්කාර ස්වරූපය. ඒ නිසා මොන දේත් පටන් ගන්න කැන්වස් එකේ. මොන දේත් ඉවර වෙන්නේ කැන්වස් එකේ. එතකොට අපි මේ නටන එකනාගේ මේ බහුරූපෝලන්දාට සම්නි බල බල ඉන්නකොට මේ නැටුම හටන් ගන්න ඉස්සෙල්ලයි නැටුම හටගත්තට පස්සේ බලනකොට මේ රැල්ල එන්නේ මොකෙන්මයි දී වෙන්නේ මොකටමයි ජීසුලිය හටගන්නෙත් අතරෙන්මයි දී වෙන්නෙත් අතරටම ඉතින් ජීසුලිය වර්ණත් පිටපත් හැරි බලනවා වගේ මේකන මුල් වෙන දිය කඳ බලන්න පටන් අරගත්තොත් ඒ යර තියෙන කැන්වස් එකේ වයසට යනකොට වෙන්නේ නැහැ යර තියෙන කැන්වස් එකේ ගෑනු වෙන්නේ නැහැ යර තියෙන වයසට තියෙන කැන්වස් එකේ පංගු පිළිගන්නේ නැහැ කවදාරේ කැන්වස් එක රෙකග්නයිස් කරගත්ත වෙලාවේ පේනවා. බුදුහාමුදුරු ඉන්නේ එතන. සමහර අපිට පුරුදුලා දෙන කැන්වස් එකදී චිත්‍ර බලන්නයි ප්‍රශ්නයක් නැහැ. චිත්‍ර බලන එක ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් චිත්‍ර විනිවිද. විදර්ශනා කරන්න. හරහ බලන්න. ඊට පස්සේ කැන්වස් එක නොබලා ඉන්න බැරි වෙනවා. චිත්‍රය චිත්‍රයක් වුණත්, දියසහන් චිත්‍රයක් වුණත් මොන වැඩ දාලා කෙරුවාද කැන්වස් එක ඒක වයසට යන එකක්වත් කාලය යන වෙනස් එකක්වත් නෙවෙයි. ඒ නිසා චිත්ත බලන්න. ආශස්රසය ඉල්ල නටලා යන්න හදන්නේ. ඉම්බි මහකල වෙල නටලා යන්න හදනවා. අපි ඇවිල්ලා තවම 10ට පහදල යන්න. ඔක්කොම ඩිසෝල් වෙලා යන එක එකම පූල් එකක් තියෙනවා. නැත්නම් ඩේටම් ලයින් එක කියලා එකක් තියෙනවා. මොන ප්‍රස්තාරයක් ගන්නත් යටම තියෙන ලයින් එකට කියන්නේ ඩේටම් එකට මොකක්ද මන්ද සිංහලෙන් කියන්නේ. යටම දක්වන්නේ. මෙතනින් තමයි ඔක්කොම පටන් අරගන්නේ. ඉතින් ඒ නිසා අපිට පේන්නේ උඩ කන්ද නිසා මොනවද කියන උඩ කන්දේ පටන් ගන්නවා. පටන් ගන්න බෑපක් පටන් ගන්නවා. ඒකල බලව ඉවරට යනවා. ඉවරට යන පටන් ගන්න කරන්නේ ඒකම තියෙන කැපැසිටි. ඒ නිසා අපි මේ චිත්‍රේ නැත කරන්නේ. හැබැයි චිත්‍ර විනිවිද දකින්න කරනවා. ওই ලෝකේන ඕනම දුක ඕනම සපක් එකම ක්‍රමයේ තියෙන්නේ දැරිසනේ පටන් ගත්තා නාටකමක් නැතුව ගියා. ඒ මත් වෙන තාවක් හැම ධර්මයක්ම මේකට යටයි මොකද හැම ධර්මයක සංස්කාරය. ඉතින් යම් කිසි ධර්මයේ ධම්ම ලබන්තන් නිරෝධ ධර්ම කියවට පස්සේ ඔය කතා කරන කැන්වස් එක. මේ කැන්වස් එකට ගියාට පස්සේ ඊට පස්සේ ගියම ඕනේ චිත්‍රයක් කරනවා චිත්‍රයක් තවින්න පුළුවන්. ඒ භාව චිත්‍රයක්ද ස්වභාවික දර්ශනයක්ද ෆ්‍රේම් එකක් තියෙනවද ඇත්ත තේල් සයද ඕන එකක් කියන්නේ. නමුත් අපි දන්නවා මේ කැන්වස් එක නැතු කරන්න බෑ කැන්වස් එක දැකපු දවසේ එයාට එයාට තේරෙන පටන් අර ගන්නවා ආයෙ අපි කුප්පඩ් වෙලා කරක්. ඔයන වේදනාකාර වදන ඔය ඉවර වෙන්නේ අතනින් තමයි. මොන සටක් ආත් මොන දුකක් ආත් මොන නිඳාවක් ආත් මොන ප්‍රශංසාවක් ආත් මේ අෂ්ටෝක ධර්ම කියලා එකක් තියෙනවා. තප්ප දුක ලාභ ප්‍රශංස එහසස ආයස නිඳාව සටක්. ਉਹ මේ මේ ටිප් ඔෆ් ද අෂ්ටෝක එක විතරයි ඒක. අෂ්ටෝක එක යට සබ්මර්ෂන් සබ්මිෂන් එක පොළවේ සබ්මරින් කොටසක තියාගෙන විශාල අයිස්කන්ධයක් තියෙන්නේ. ඒ අයිස්කන්ධ මේ පේන හරි වගේ දහ ගුණයක් නෙවෙයි, නම ගුණයක් නෙවෙයි. ඒ කැන්වස් එක යනවා. ජාසිටියක් අල්ලන්න අල්ලන්න තිබෙන්නේ. පිනිවිදින් එක කරන ප්‍රාණ වෙන්න පුළුවන්. බම්ම දකුණ වෙන්න පුළුවන්. ඉම්බීම හැකිලෙ වෙන්න පුළුවන්. ඕනේ ද්වේෂය රාගේ මොනකක් වෙන්න පුළුවන්. බලන්න බලන්න කලාව හුවෙන එක පටන් ගන්න ඉස්සෙල්ලා බලපන්. හැබැයි සිද්ධිය විසින් පෙන්වන්න යන්නේ මුලයි යකයි. ඒක සර්වඥාන්සේ පෙන්වනවා. හිටිය වෙන්නලා දැන් ඒක මුතුමුත් විතරයි පිටකොන්ද විතරයි. ඒකෙන් ස්ටෝරි ටෙලිං යනවා. කත කතා ගොතනවා අතුල කච කච යනවා. ඒක කච කච යන ගමන් බලන්න ඒක පටන් ගන්න දැනයි ඉවරයි. එතකොට මේක පටන් ගන්නවා මේ විදිහට තමයි උදාහරණ දකින්නේ. ආර්යයන් වහන්සේලා දකින්නේ. අපි මේ මේ චිත්‍ර සාස්වාදේ කරාට කියලා තමයි. අහුවෙලා තියෙන එක චිත්‍ර ශිල්පියාගේ දක්ෂකම. අපිට බැරිද කැන්වස් එක බලන්න චිත්‍රය බලන්න. ඒ ඒක සඳහා දැනුම බලපානවද? වයස බලපානවද? බෞද්ධ කියලා ඉදිරිචික බලපානවද? ත්‍රිපිටකේ දන්නේක බලපානවද කියන එක බැලුවොත් නම් සම්පූර්ණ දුරස්ත ධර්මයක්. චිත්තය හරහා කැන්වස් එක බලන්න කියන එක කොයි කෙනාගේ ජීවිත බුද්ධියටයි කියලා තියෙනවද කියන්න බෑ. කිසිම කෙනෙකුට කිසිම විදියකට ඒකට අයිතිවාසිකමක් කියන්න බෑ. ඒක ඉම්ප්‍රොම්ප්ට් වෙන්නේ. කොයි කෙනාටත් වෙන්න පුළුවන්. කොච්චර ත්‍රිපිටකය දැනගත්තත් කොච්චර භාවනා කරපු මිනිස්සෙකුම චිත්තෙන් අතර වෙනවා. කිසියම් ලැජ්ජක් කරන තියා මිනිස්සෙක පාට ඉන්නසක චිත්තය හරහා කන්නසක දකින්න පුළුවන්. අන්න ඒකේ තියෙන මේ අරුම ගතිය ධර්මයේ තියෙන සුවිශේෂී ලක්ෂණය කිසි කෙනෙකුගේ අධිකාරී ශක්තියක නැහැ. අපිට තියෙන්නේ වැඳ වැඳ යද යද නැවත නැවත කරලා අනේ මගේ හිත මේ චිත්‍රේ නතර නොවේවා. චිත්‍රේ විනිවිදලා හරහා දැක ගන්න ලැබේවා කියලා එන හැම එක එකම ධර්මයක්වත් එකට වැඩි ලොකුත් නෑ පුංචිත් නෑ හැම එකම එකම අරමුණ පහසු තැනින් පටන් ගන්න. සෝනන්සේ කැන්වස් එක දකින්න එකද අපි පාරමී පිටුලයි කියලා කියන්නේ ඒක කිස්තයක් පිටුට යවම නෑ ඒක පාරමී පිටුට පාරමී කියන්නේ පාරමී කියන්නේ සුදුසුකම් මේක ඵලය. මේක සුදුසුකම් මේක ඵලය. පාරමී පිටුලදී කොහොම හරි මුදින් හරි දැක්කනම් ඵලය. ආයෙත් ඒක යන්න බාරන පිළ තියෙන්න ඕනේ කියලා ඒකෙන් ඩිඩියුස් කරන්න පුළුවන්. හැබැයි භාර්මී කියන්නේ ඕක නෙමෙයි. මේක මේක හේතුව නෙමෙයි ඵලය ගැන මේ කතා කරන්නේ. භාර්මී කියන්නේ හේතුව. ගරු ස්වාමීන් වහන්ස අරියංක භාවනාවේදී ආනාපානයේ සිදුවි ආනාපානයේ සියුම් වී නැති වී පැහැදිලිව හඳුනාගත නොහැකි ගලා යන සංතතියක් මෙන් එහා මෙහා මාරු වී යන උණුසුම් හා සීතල ශක්ති ධාරාවක් මෙන් අද්විතීයි සක්මනේදීද එහා මෙහා මාරු වෙන දෙපය චක්‍රාකාරව පැවතුන එකම ශක්ති ධාරාවක් නොකඩවා යන ගමනක් ලෙස පෙනී ගියේ. එසේම සිතුවිල්ල එනම් චේතනාව ගමන් කිරීමේ ඇවිදීමේ චේතනාවටම පය මාරුවන ශක්තිය ශක්ති ප්‍රමාණයක් ලෙසම අද්දුත මේ අත්දැකීම ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනාවේ සඳහන් කළ නාම රූප බවටත් රූප නාම බවටත් පරිවර්තනය වන ආකාරය වශයෙන් වටහා ගතිමි. ශක්තිය ස්පර්ශ කළ හැකි වස්තුන් බවට භෞතික ශරීර කොටස් ශක්තියින් බවට පත්වන්නේ මෙසේයි හඳුනා ගතිමි. මේ හඳුනා ගැනීම නිවැරදි. ප්‍රයත්න කරලා දෙනවා යන්තම් ආශේවනයක් අකුණු විදිලකින් දැක්කා වගේ ඉලා තියෙනවා. හොඳම වැඩේ තමයි හරි කියලා හිතලා ඔක නැවත නැවත එන විදියට භාවනා කරන්න. වෙලපිච්ච ආශේවනේ භාවිත කරන්න. භාවිත කරනකොට කරනකොට අර එකමදී රීෆයි වෙනවා. එකමදී නැවත නැවත සාති කරනවා. එකමදී නැවත නැවත තාවුරු වෙන්න පටන් ගන්නවා. ඒක ධර්මයෙන් හම්බෙන ඉස්ලාම් පළවෙනි දවසට තේරෙන්න පටන් ගන්න කඩු කඩේට ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගල පළුවෙයි. ඒක එක පාරක් අඬ තරනවා. ගහප්පක් ගාට ඔන්න කල දෙකට ගියා. හැබැයි කොතනින්ද කර ගියාද කියලා හොයන්න බෑ. අපි හිතන තැන නෙවෙයි ඒක. එකම දෙයක් එහෙම ගහගෙන ගහගෙන යන්න. ගහන ගහන පාරක් දෙපළ වෙච්ච එක හෙලි කරලා ගන්න. එක වැලි කැටයක් ඔක ඇතුලට ගිය ගමන් දෙපළුව වැහෙන්නේ නැතු වෙයි. ගහපු පාරම ගොඩාක් කල් ගැහුවට පස්සේ තමයි පැලිර ගිය තැන අල්ලන්නේ. ඊට පස්සේ තමයි කුණ්‍ය තියන්නේ. පළවෙනි වෙලේ වෙලා ඉවරයි. මොකද වෙලේ විච්චව අඳුරන්න බෑ. පිළිච්ච ගල ආයේ එහෙම හිටිනවා. හැබැයි දැන් ගල දෙකට ගිහින්. ආන්නේ වගේ මේක ආශේවන ප්‍රත්‍ය ලැබුණාට පස්සේ තේරෙනවා මෙච්චර කල් කුළු කරා අද කුළු ගෙඩියෙන් සද්දයක් ආවා. ගල කතා කරාද. ඒක කතා කරන කොතරද මම පැල්ලා ගියේ කියලා හොයනවා. ඒක ගන්නේ ඒ ඒ කුළු පාරම ගන්න. දිගට ගහලා ඉන්නකොට අර පැලේක. ඇහැට පේන මට්ටම පේන කරා. මට මතක් වෙනවා මේ කියනකොට මෙන්න මෙහෙම කිව්වොත් හොඳයි කියලා ඒක ධෛර්යයක් වෙයි කියලා. අපි කරත්තරෝදයක් ගත්තොත් කරදගෙඩිය බොස් කෙඩිය කියන එකක් තියෙනවා. අලවංගුව තියෙනවා. ඊට පස්සේ අර අටක් අටක් කියන පස්සේ වටේට නේමිය තියෙනවා. මේ තමයි සිංහල වචන නේමියට තමයි පරිදිය කියලා කියන්නේ. අරයට තමයි ෆෝක්ස් කියලා කියන්නේ. මැද තියෙන අක්ෂරය තමයි ඇක්සල් කියලා කියන්නේ. බොස් කෙඩියට තමයි මේ කාණසෙන් කියන්නේ. ඉතින් මේකේදී බුදුසසුනාට වෙන්නනවා මේ කරතරෝදයක් කරගෙන වගේ ජීවිතේ එක කරාදීක එක රාජ්‍යයකට බලේ කම්ප්‍රෙෂන් එකකින් තමයි සිද්ධ වෙන්නේ. කරතරෝදේ කරගෙනකොට අද තියෙන ඇක්සල් එකකින් එකකට තව එකක් පරගන්න, තව එකක් පරගන්න, තව එකක් පරගන්න. ඉතින් ඒ පොළවේ තියෙන පරිධියේ තියෙන බලය ඇක්සල් එක දක්වා රහස කරන්නේ ඒ වෙලාවට බරගන්න අක්ෂර මේ අරේ විතරයි. බුදුන්ස කියනවා ඔබ සතිය පිහිටවන්න මේ බර ගන්න අරගෙන විතරයි. මුළු රෝදේ යකපේ නිසා ඒකාරෝ කියන නම දීලා තියෙනවා සතියට. අරහතාටක් අනුව තමයි රෝදේ ඇලයින්මන්ට් කරන්නේ. ඔබ බර අල්ලන්නේ කෙලින්ම පොළවේ ඉඳලා ඇක්ෂන් එකට සම්බන්ධ වෙලා තියෙන එක. ඒකට ඒක ඊගාවරයට යනාතනම තඩපාරුවක් තියෙනවා. නීමේදිගේ. ඒකට අපේ කපුල මෙතන මෙතන තමයි ආරෙන්නේ. මේ ටික තමයි නීමේ. ඒ කකුල ගියාට පස්සේ ඊගා කකුලෙන් එතනම හරියට හිටිනවා. ඊගා ගිහලා එහෙම හිටිනවා. මේක ලස්සන කරගෙන ඔලිම්පික් වල දුවන කෙනෙක්ගේ කකුල දෙක දිහා කොට බලන්න. කරකන වේගයේ සම්පූර්ණ රෝදයක් වගේ වැඩ කරනවා. දඩුසි ඉඳලා මෙතෙක් කෙනකල් අරේ වශයෙන් මේක නේමිය වන්නේ ඊගාට ඇවිල්ලා මෙහෙම හරියට හිටිනවා. එකින් එක එකින් මාරු වෙනවා. ඔබ සතිය පිළිතුරන්න ඕනේ. බලේ බලු ට්‍රාන්ස්ෆර් වෙනකොට බලේ නේමිය දිගේ කියලා ට්‍රාන්ස්ෆර් වෙන එක ඒක අන්ධකාරයක්. එක ස්පෝක් එකකින් ඊළඟ ස්පෝක් එකට මාරු වෙන තැන ඒක පුදුම හානසිලක් තමයි මේ රෝදේ ඇලයින්මන්ට් කියලා කියන්නේ. මේක මේ මනුෂයා හොයාගත්තේ පස්සේ ඒ මනුෂ්‍ය ශරීරයේ ඉදා ඉඳලම සංක්‍රමණයේදී පාවිච්චිලා තියෙනවා. මේකෙන් උපමාවක් කරන හැමෝටම කරන ඒකාරු. මේ සත්‍ය පිටවන්නේ බර ගන්න අර ගැන විතරයි. ඒ නිසා අපිට තියෙනවා නම් වැඩක් කරනවා නම් අතපය දිගාරිනවා නම් කොතනද සත්‍ය පිටවන්නේ චේතනා වැඩ කරනවා. බරපතල තැන සත්‍ය පිටවගෙන යනකොට විශාල ජීවිතය කියන්නේ බොමලං කර දෙයක්. කොතන සත්‍ය පිටවන කියලා තේරෙන්නේ නැහැ. පරියක් වෙන දන්නවා. සක්මනේදී නම් දන්නවා. ඉතින් නෑ වැඩ කරන්න තියෙන්නේ බර ගන්න තැන. ඉතින් තමයි දුක හටගන්නේ. දුක කියන එකට අර්ථයක් දෙනවා ඒකේ. ඇක්සල් එක ඇතුලේ බොස්කේදී ඇතුලේ ඇක්සල් එක තිබ්බහම මේ බුරු කරත්තෙම බර ඇක්සිල් එක කාගෙන හිටලා තියෙන්නේ මේ බොස් විදියෝ. මේක කරගුණත් නැතත් පුදුමාකාර වරක් අල්ලනවා. මෙන්න මේ දුක්ඛසේ දරා සිටීම තමයි ජීවිතය. يعني කරගුණත් නැතත් ඇක්සල් එක පිටලා තියෙන ප්‍රෝධය උඩ පුදුමාකාර පිටුනේ. ඒක තමයි ඒක ග්‍රීස් කර කර දුවන්නේ ටික කාලෙකින් කළු පාටලා හොටු වැක්කිරෙනවා මේක වැක්කිරෙන්න පටන් ගන්නවා. ජීවිතය කියන්නේ කරකුණත් නෙවත් පුදුමාකාර දුකක්. අක්ඛ දුක්ඛ කියන දෙකම එළදෙන එක මාත්‍රාවෙන් ක මාත්‍රාව ඇක්සල් එක තමයි මේ කතා කරන්නේ. ඇක්සල් එක රෝධිපත තියෙනකොට ඒක ඇඹරෙන ඇඹරිල්ල මුළු ජීවිතේ පුරාම තියෙන කරත් රෝධික බොස්කිටිය මත ඇක්සල් එක මත බොස්කිටිය හිටලා තියෙනවා ඒක තමයි තියෙන්නේ. ඉතින් විද්‍යාඥයෝ දන්නවා මේක ෆික්ෂන් කියලා කියන්නේ. ඒ ෆික්ෂන් එක 100ට බින්දුවට බඳන මොනවා මැෂින් එකක් නෑ. මේක කිසිම මැෂින් එකක් නෑ 100% efficiency තියෙනවා. හැම වෙලාවෙම tear and tear වෙනවා. මේ tear and tear එක තමයි අපිට මේ දැනෙන frustration. හැම වෙලාවෙම wearing and tearing එකට කියනවා peelment කියලා. ඒක කියනවා සංතාපනක් කියලා. මේක හරිය ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔය ජීස් දාන්නේ ජීස් ජීසි දාන්නේ ඒ ප්‍රශ්නේ සංස්කෘතික කරලා දෙන්නයි. සංස්කෘතික පොස්කිටි ඇතුලේ යකට පත්තමක් දානවා මේ තාපේ විසිරලා. ගිය තිබර පිටිනවා. ඊට පස්සේ ඒකේ බහැරට යන්නේ. කපන ගතිය තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම ජීවිතේ පුරාවට මේ කරතර පෙරුණන්දලත් මේ දුක තියෙනවා. ඒ නිසා එකයි කරන්න තියෙන්නේ ගියාට පස්සේ ආයෙ එන්න තියෙන විතරයි. මොන භවයට ආවත් මේක ඉන්න තාක්කල් නම් දුකට බුදුහාමුදුරුවෝත් බැබෙලා. හතන් වහන්සේවත් බැබෙලා. ඒ දුක තියෙනවා. ඒකට කියනවා අනුපතිශේෂ නිර්වාණය කියලා. ඒක තව ශේෂය ඉස්සරහ තියෙනවා. සෞපති ශේෂ උනාට පස්සේ සෞපති ශේෂ සෞපති ශේෂ නම් ඔක්කොම කරයි. ඉතින් පහත් උනාට වෙනකම් විවර වෙනකම් මේ දුක තියෙනවා තුන්වන්සලා කාටවත් එක දෙන්නේ නැහැ. අන්ති කාටවත් කියන්නේ ඒක එකම දෙයි. ආතනවාදලාට එන දුකක් ඒකට කියන්නේ න අජ්ජෝසිතක් බව න අභිවදිතක් බව කාටවත් කියන්න බෑ ඉච්චරයි කාගෙන ඉන්නවා. හැබැයි අනික් කටික දුක අහනවා. සැපසේ ඉන්නවද දුක තියනවද කියලා. රාතනන් දන්න මේ දුක කාටවත් කියලා තඹමල් රේණුක වෙනස් වෙන්නේ කවුරුත් කරපු දෙයක් නෙවෙයි. ඔබ අන්තිම ඔබ දැනගන්න ඔබ මිලලා කා පරිපුවක් තියෙන්නේ. ඒක නොකිය ඉන්න බලපන්. ඒක ඔබ ශ්‍රේෂ්ඨ වෙන්නේ. එම් විලාම ප්‍රෙස්ටිජ් එකක්. එම් විලාම සමග ජීවිතේ ආඩම්බරයක් වෙනවා. මොවින් නොකන දුක් විඳිනවා කියන සිංහල වචන තියෙනවා. පිටින් කතා කරන්නේ නැහැ. මොකද මහත්මාවක් දරුවෙක් ප්‍රසූත කරනකොට ඒ විඳින දුක මතින් මාවකට හම් වෙන ඒ මාතෘත්වය ඒ කාන්තාව ඔසවතම ඒ වෙලාව අමාරුවට කිඳිරි ගියාකට කාගවත් දෝෂයක් නෙවෙයි. මේ මාතෘත්වයට එන්න බෑ ඒ දුක විඳින්න. ඒ නිසා මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කාටද කියන්න සිද්ධ වුණා. ඒක බැගෑවීමක්. ඒක බය හසු ගතියක්. ඇත්තට බුදුහන් කියන කියන්න ඕනේ ඔබ දරන්න පුළුවන් කියන්නේ. ඔල්ලට ලොකු බලන් කියලා જાතියක් නැහැ. බලන් කරේ දවස් හතක් කරන වැඩේ පොළු කාර්යයක් වරුවයි. නෙල්ලනේ ගයිකින් දඩබඩ දඩබඩ. වෙන හැම දුකටම මේ පොල්ලට යටයි. ඇටලා දින්න ඕන දෙයකට. අනිත් එක ඊට පස්සේ කියන්න යන්න එපා. කන පින්නම් ගන්න යන්න එපා. චර්චුරු ගන්න යන්න එපා. ඒක යන තමන්ගේ පෞෂත්වයට බාධාවක්. ඒ මොවින් වෙන දුක් විඳගෙන ඉන්න මනුස්සය ළඟට තීයුත් වෙනවා. තිරසනෙක් උනත් බයයි. ස්වභාව දන්නේ බයයි. කිසිනක කතා කරන්නේ. ඒක ඉන්න බෑ මේ දැහැන මේක ඉන්න බැරි වෙන හේතුව මේ බය අනුකම්පාවයි. අපි මුල දෙයියන් තාත්තා ළඟට ගිහිල්ලා අනේ දෙයියාඹුනේ මට මෙච්ච දේ අනේ මට කියනකොට දෙයියෝ අපිට දෙයියලා. එනතම මන්ත්‍රීතුමා ළඟට ගිහිල්ලා අනේ මන්ත්‍රීතුමා මේ ලියුම් පොඩ්ඩක් අසක් කරලා දෙන්න ආදියයි කියලා කියනවා. නැත්නම් සල්ලි සෙම්මින් එකට මේ උත්තර තියෙනවා කියලා. ඔය එක එක්ලසවත් තියෙනවා නම් උන් තව එක එක්ලකට යන්නේ නැහැ. අපි බුද්ධ පුත්‍රය වශයෙන් අපි බුද්ධ දුහිතෝ කාමසෙන් අපි අපි කතා කරනවා කියන කියන්නේ බය අදකමක් නෙවෙයි. ඔය කර්මාකල මතක තියාගන්න අපිට තියෙන මේ සතිය කියන පොල්ලත් එක්ක බලනකොට මේ මහරයාදන වලන් සුමානක වලන් දෙන්නේ එක පොළු පාරෙන් වාගුවුතු. කඩ කඩ කඩ කඩ කඩ කඩ කන්නේ. ගරු ස්වාමීන් වහන්ස මහා සතිපට්ඨාන සූත්‍රයේ එන සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදය වය ධම්මානුපස්සී කායස්නේ විහෙරති යනුවෙන් අදහස් කරන්නේ ආස්වාසේ මුලමැද අග බැලීමද යන විස්තර කර දෙනමින් ගෞරවණීය ඉඳස්. මේ සමුදය කිව්වහම ඒක විශේෂයක් දීලා නැහැ. රූප ධර්ම වල සමුදය වෙනවා, වේදනා ධර්ම වල වෙනවා. හැම හැම පරිවර්තනයකම අවසානයේ සර්වඥාන්සේ වගේ කෝරස් එකක් දෙනවා. ඒකට කියන්නේ අනුගායනාවක්. කායන වසනක් විචය කරලා සමුදේ ධර්මාන පස්සීවා කායස්මින් ගිරති වය ධර්මාන වාසීවා කායස්මින් ගිරති සමුදේ වය ධර්මාන පස්සීවා කායස්මින් අජත්තම කායේ කායන පස්සීවින්දි බහිත්තාවා කායේ කායන පස්සීවින්දි අජත්ත බහිත්තාවා කායේ කායන පස්සීවින්දි කියලා ඒ වැඩේ ඉවර කරන පන්න වේතවල පීය ගාලි වුණාට පස්සේ පීය දැල්ල කැඩෙන්න තියෙන රස්ස ගලේ දෙසට කතුල්ලානේ හයින් කරන්නේ ඊයේ ගාන මිනිහා දිහා බලන්නේ නිහක් ගන්න මිනිහා නෙවෙයි. කාලා කාලා ගලන්නේ කිව්වොත් ඒ පාරක් එකට අතහැරලා ඉවර කරන්නේ. ආ මේ වගේ ටච් එකක් තමයි. ඒකේ විශේෂණ වෙන්න පුළුවන් ආනපානයි කායනපත් හරි වේදනා චිත්ත ඕන එකක් වෙනවා මේකේදී මේ ධ්‍රුවපදී සඳහන් ගරු ස්වාමීන් වහන්සේ භාවනා කිරීම මගින් කායික හා මානසික ලෙඩසෝ ගැනීමේ හැකියාවක් තිබෙන බව අසා තිබේ. ඒ පිළිබඳ විස්තරයක් කරනවා නම් ඔය තියෙන දේ මොකද්ද කියලා කිව්වොත් මම අහන්නේ. අර තියෙන මේකයි තියෙන්නේ කියලා තියෙනවනම් කොන පොටක් දුන්නත් අල්ල ඇමරිකන කොට අල්ලගා කියලා විතරයි මේකයි. ත්‍රිනාසිකල් තියෙන්නේ සත්‍තාන විසුද්ධියයි. සත්‍යයේ විසුද්ධිය කටින දුක්ඛ දෝමන සමතික්කමයි දුක්ඛ දෝමන ඥාය සාධිකමයි නිබ්බානක සත්‍ය කියලා. ඉතින් ඇතුලේ සතිපට්ඨානයේ දේශනා කරන්න ඉස්සෙල්ලාම ආනිසංස හතක් දේශනා කරනවා. දුක් දෝමනස කියලා කියන කයේ සහ හිතේ දුක් දුරු කරන්න පුළුවන් දුරු කරන්නේ අයින් කරලා දෙන හරහා ගිහිල්ලා. හරහා ගිහිල්ලා වෙන ඕක මාලියකට ඉදියක් ගන්නක් නැහැනේ. අම්බරලා අරගෙන ගිහින්. මාලියකට ඉදියක් කොහෙද මම හැම වේදනාවක්. අලියට ඉතින් ඔච්චර කිතුල් කණ එකට මිසුල් පිටියට හද විද්‍යාවක් ලොකු දෙයක් වෙන්න තියන්නේ. තාලල්ලා කියන එක තමයි මගේ උත්තරේ. එන හැම වේ කාර දොස්තර කෙනෙකුට කියන්න යන්නත් එපා සයිකියාට්‍රිස් කෙනෙකුට කියන්න යන්නත් එපා ඒගොල්ලෝ ඇවිල්ලා උදව් කරයි නෑ උදව් කරන ප්‍රශ්නයක් නෑ පුළුවන් තරම් බලන්නේ කාගෙන ඉන්න පුළුවන් ඒකට තමයි ඇඟේ ඉමුනිටි කියන එක අපි කාට හරි දීපු ගමන් ඉමුනිටි එක හේම නැත මොන බම්බුවක් ගහගෙන කියලා යා යන්නේ නැහැ ඒ නිසා කියනවා මේ ශරීරෙට බොඩි නොලෙජ් එකට කන්සල් කරන්න ඕනේ නම් මෙලදී වේදනාව මේ දුක් වේදනා ආවට පස්සේ බොඩි එක දෙන ප්‍රතික්‍රියාව මොකක්ද කියලා බලන්න. ඒක විතර වටින එකක් මුළු තුන්ලෝකෙම නැහැ. මේ අනිත්තර අහවලාට කිව්වොත් හරියයි මෙහාට කිව්වොත් හරියයි කියලා කියන්න කියන්න වෙන්නේ මේකට බාල්දිය. මේක දුර්ලභ තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා අපි අදහන් දුන්නේ මේක වටිනා ආත්ම භාව ප්‍රතිලාභයක් මනුෂ්‍යත්වය කියලා කියන්නේ. ඒ ඇඟට ඕන ජීවත් වෙන්න. ඒක මේ මම ගිහිලා කොන්තරත් වෙන්න ඕනේ ඔබට ඕන අපි ජීවත් වෙන්න. හම්බට ඔයාලා කරන හරි පුළුවන්. අපිට අනුග්‍රහ කරන විශේෂ බීජ ගෑවෙන්න තියෙන පැත්තකටලා ඉන්නවා. නව ශරීරේ සනීප කරන්නේ නැහැ. ඕන දොස්තර කෙනෙක් අහන්න පුළුවන් කියලා ඉතින් සනීප කරන්නේ. දොස්තරට වරයි දොස්තර කරගෙන ඉන්නේ ඇඟට සනීප කරන පහසුකම් ටික. සයිකියාට්‍රික් කෙනෙක්ගෙන් අහන්න බලන්න ඒ මනුස්සයාගේ පොසිටිව් තින්කින් නැතුව සයිකියාට්‍රික් එකට හරි කරන්න ඕන කියන්නේ. කතාවක්. මේ අනුන්ගේ පිහිටීමට යෑමෙන් වෙන්නේ වැරදිලා. ඒ ඉමුනිටි එක බලන්න. ඒ තමන් ගැන තමන් තියෙන විශ්වාසය අඩු වෙන නිසා භාවනා කරන වර්තමාන මොහොතේ ගත්ත ගමන් ඒ හිතේ පිපීමක් ඇති වෙනවා. බ්‍රේන් එක කොහොම වැඩ කරපු නැති ඒවා අපි හිතකට වැඩ කරන ප්‍රශ්න තියෙන අපි අලුත් මං පිටසලට අනුත් දොරටු වලට බලන්නේ මනුෂ්‍යයර තියෙනවා නියු ෆෝබියා කියලා. fear of unknown කියලා එකක්. fear of freedom කියන එක. freedom එක එනකොටම බය වෙනවා. නැත්තම් රොඩියක ගන්න වැඩේ කරන්නේ නැහැ. ඔකට කවුරුත් එක්ක ගන්න ඕන කරන්නේ කියලා තියෙනවා මේ පඤ්ච ශාස්ත්‍රගෙන කියනකොට මේ ඇති කරන බල්ලන්න කොච්චර ලෙඩ තියෙනවා. කවදාත් වල්පල්ලිකට ලෙඩක් වුණා කියලා පොතකවත් කියලා තියෙනවා. හීනකින්වත් අහලා තියෙනවා. මේ වල් බලනට ලෙඩ වෙලා තියෙනවා කියනවා. ඒ වගේ අහලා තියෙන කවදාකවත් මාළුව ලෙඩ වෙනවා කියනවා. දැන් නෝවේ මාළුව ඇති කරනවා. මේ මාළුව ලෙඩ වෙලා මාළු දොස්තර වෙනවා. මුගේ මනසේ ඇඟිලි ගන්න කියලා. මාළුව හදන්න කියනම මොන අක්කර කරා වෙන් කරලා ලංකා ඉස්සවදනවා. කෑදරකමට ඕනට වැඩිය මාළු කෑම දානවා. කැමරාවක් එච්චාම වතුර විසිරෙනවා. වතුර විසිරෙච්ච ගමන් මාළුවන්ට ලෙඩ වෙනවා. දැන් ડોක්ටර්ස්ලා ඉන්නවා මාළු දොස්තරලා මෙච්චර කල් කවදාකවත් මාළුවෙක් ලෙඩ වුණා කියලා අපි අම්මලා තාත්තලා කාලේ අතලා දෙන්නේ. මොකකට කරපස්සේ අත තිබ්බ නේද කක්ක ගොඩයි. යන අතට යන්න දුන්නොත් මොන ප්‍රශ්නයක්වත් නැහැ ඒකට උත්තරේ තියෙනවා. දැන් දැන් කිනේ මේක ප්‍රශ්නයක් ආවොත් ලෝකෙ නිකන්. ඒක කොහොමද දොස්තර කාර්යය. සයිකියාට්‍රිස්ට් කෙනෙක් කාර්යය. ඒකට හදාගෙන තියන්නේ ලස්සනට වෙන්න තියෙන අපිට ලෙඩ වෙන එක විතරයි. ඕන්න ඒකත් කරලා දෙන්න. ඒකත් ඔය මොනවාද මේ chicken pox කියයි, swine flu කියයි ඔක්කොම හදපු ලෙඩ. මුදේ මේසෙන් දෙන්නේ බිස්නස් එකෙන් නෙමෙයි. එනි අපිට තියෙන පොඩ්ඩක් කියලා කනකොඩු ගාවම ඕක කරන්නේ මේ ස්කෑන් කරනවා මේ වෙන පරීක්ෂා කරනවා ඒකෙ ලෙඩක් නැත්නම් අයියෝ හරි සෞඛ්‍ය කිසි ලෙඩක් නැහැ කියලා අච්චත් එකේ ඉඳලා කොතන හරි ඔන්න කිඩ්නි එකේ ගලක් තියෙනවා. මුලේ හරි දිනා පොඩි ලපයක් වගේ. ආ කරපේ කොහොමද නැත්තම් ගන්න නැහැ බලන්නකෝ. අපි මෙච්චර කල් හිටියේ නේද? දොස්තර එතනම ගහනවා කොක්ක. එහෙනම් ඔය මාස 3න් 3ට එන්නුනේ. හොඳේ බබා වගේ. මේක නිින්දෙන් පස්සේ මේක ටික බොන්නෝ. නිින්දට යන ඉස්සලා මේක බොන්න නිින්දෙන් පස්සේ මේක බොන්න කියලා ගැව්වනේ කොක්ක. අහනවා ඉස්ටර් මෙඩිසින් වල සම්පූර්ණ වෙච්ච කෙනෙක් ලෝකේ ඉන්නවා. කියන එක එක් හරි ලොඩක් පටන් ගන්න එකේ සමීපචික කියනවාද කියලා ෆාමසිස් කෙනෙක් අහනවා. ඌට ඕනෙකට තියෙන අපි ගිහින පොඩ්ඩක් කැම දා ගන්නකම් කුක්ක ගහ ගන්නකම් පොඩ්ඩක් කියන එක තමයි. සිංහල දෙක මේ මොකක්වත් නැහැ ඔබ ගෙදර ගිහිල්ලා ඔය පිළිගන්නේ ඉන්නේ කොත්තමල්ලි ගහ. අන්න එකෙන් කොලටිය ගන්න අපිට දීපයි ගන්න. ඒ දත් එතන ලෙඩත් එතන අරකින් චේන් එක හදලා දෙන টොප් එක. ස්වාමීන් වහන්සේ බොජ්ජංග පිළිපද කොයි විදිහකට උපකාර කරන්නේ කියනවා. තමන්ගේ හැකියාව කියනවා ධර්මයේ ප්‍රතිම් බොජ්ජංගනේ වටන් ගන්න. මේ සංසම්බොජ්ජ ගැන කතා කරනකොට තමන්ගේ මිනිට් එක නගලා එනවා. බුදුහාමර කියනවා මට සම්මෙන්. ප්‍රියාකරණ කියනවා මට බොජ්ජංග පොඩක් කියන්නේ. ඒක බුදුහාමර මතක් වෙනවා මේ බොජ්ජංග වටන වෙලා ඇවිත් සතුටට. මයාතම් මතක් හතෝ භාවිතෝ බහුලීගතෝ නිබ්බානයි සංවත්තද කියලා සතුටු මනසේ ඉන්නකොට මොන විශ්බියකට අත්‍රින්නේ අපිට ඕන වෙන්නේ ડિප්‍රෙස් වෙන්න. මනස ડિප්‍රෙස් වෙච්ච ගමන් ලෝකෙ දින ඕන විශ්බියක් එකට වටන. ටෙන්ෂන් එක ආපු ගමන් ඕනෙ ඒක නිසා මුළු ලෝකෙම ප්‍රවෘත්ති කරන්නේ එකයි. මනස මුඛෙන් හරි ටෙන්ෂන් එක තියන. සතුට වෙන්න දෙන්නේ. කොහේ හරි කුණු කන්දල් ගෙනත් දාලා ටෙන්ෂන් එක දෙපම් පාලනය කරන්න දෙන්නේ. ඕනේ ලෙඩක් දාන්න ඉසි තෙතපන් කැල්ලට කුණු අල්ලනවා. තෙතපන් කැල්ලට විසපිජාන. ටෝස් කළා දි අච්චර ඉක්මනට කුණු අල්ලන්නේ. ඒ නිසා අපිට මේකෙන් ගැලවෙන්න බෑ විශාල භූවල්ලේ. එකක් කර දැයි අදාහව වර්තමාන මොහොත. අදාහව උඹේ ශක්තිය මගේ බොඩි නොලෙජ් එක අදාහව power of now. power of mindfulness. ඒකට ගහන මොකක්ද? හැබැයි ඒක මට්ටමට එනකම් සතිය අන්තිම මට්ටමට එනකන් අපිට ජග් ගන්න වෙනවා. සතිය ගත්තට පස්සේ ඕනකක් කරන්න කියලා සතිය කන්සල් කරන්න. සතිය නාන මොකද්ද කරන්න ඕනේ කියලා දැන් දවසක් විතර කියයි ওই ප්‍රශ්නේ පිට මට බුදියම් දුන්නා. මම හෙට උදේ උත්තර දෙන්නම් කියලා. කලබල කරනවා. හතියත් නෑ ඒ කියන්නේ ප්‍රෙස් කරලා උත්තර ගන්න. මම දවස් දෙකක් නිදාගෙන ඉන්න බලන්න ඕනේ ප්‍රශ්නයක් එක්ක. අපිට ඉන්න ප්‍රශ්න 90ක් කියවනවා. ඕනේ බරපතල ප්‍රශ්නයක් කියන්නේ හරි ප්‍රශ්නයක් තියෙන එක ඇත්ත මම සුවසේ නිදා ගන්න දවස් දෙකක් නිදාගත්ත පස්සේ ප්‍රශ්න ගන්න ඔක්කොම ඒක ඇත්තටම දවස් දෙක තුල ප්‍රශ්න විසඳිලා ඉන්නේ අපි රහේලා තියෙන චක්කමුක්කක් එක්කේ නේතනම උත්තර දෙන්න ඉල්ලනවා ඒක තිරදඩුවක් එයිස අපි මිනිට එකට තමයි දෙන්නේ විවර්තමාන මොහොතට තමයි දෙන්නේ අපේ සතියට තමයි දෙන්නේ ප්‍රශ්න ආවට පස්සේ දෙන්නේ ප්‍රශ්නේ ඉන්නේ ඉස්සෙල්ලා අතවාසියක් තියෙන්න ඕන සතිය. ඊට පස්සේ සියලු කෙනෙක් කන්සල් කරන්න ඉස්සෙල්ලා මේ සතිය කන්සල් කරන්න. ඒතර බුදුන්ගෙන් ලැබුවා වගේ තමන්ගේ මට්ටමට උත්තරයක් හම්බුනේ. ඒක හරිය වටිනවා. අනුගෙන් හම්බෙන ඔය golden formula වලට වැඩිය. මේක කරන්න පටන් ගත්තට පස්සේ යෝගාවචරයට මේ කායික මානසික රෝග පිළිබඳව හැම රෝගයකින්ම දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. හැම දුකකින්ම හැම මානසික දුකකින්ම දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තියෙනවා මිස ඒතර බුදුරජාණන්සේ ලස්සනට කියනවා මහණෙනි දුක නම් දුකයි මම නෑ කියන්නේ නමුත් මේ දුක ආර්ය සත්‍යක් බව තේරුම් ගන්නවා විතර සැපක් මනුස්ස ජීවිතේම නෑ කියන්නේ මෙතෙක් කල් කරේ දුක නැති කරන්න උත්සාහ මේක පිළිගන්නේ පිළිගත්තට පස්සේ ගියයි ඔක තමයි පළවෙනි මාර්ගය ශක්තිය ඔය දෙවියන් ඉදරන්න පුළුවන් ඔය කියන තරම් යකා කළු පාට නෑ එන්නදී ඒක පුදුම ශක්තියක් ඇති කරන ව්‍යාපාර දෙකයි මම දැන්නේ භාවනාවයි බාලදක්ෂ ව්‍යාපාරයි කියලා. අනිත් හැම එකකින්ම අපි වටනවා. බාලදක්ෂ ව්‍යාපාරය අපි අමුතුදාගේ වටේට කරලා මුහුණ දෙන්නේ. ඒකට පිටුත්‍යහරා යෝගාචර මහරහා භ්‍රමචාර ජීවිතය හරහා කියනවා. එන්නේට මොන දීපය ඒකට ඇති හැටි දකින්න පුළුවන්. අද මේ ලෝකේ තියෙන හරි තියෙන ඇති හැටි හැඩ කරගන්න. විනාශ කරගන්න. හඩ ගන්න එතකොට වෙන්නේ මොකද්ද කන්ඩිෂනින් එකක් විතරයි වෙන්නේ ගරු ස්වාමීන් වහන්සේ රතන සූත්‍රයේන ආනන්තරික සමාධිය යන්නේ අදහස් කරන්නේ කොහොමද කරනවෙන් පැහැදිලි කරනවා ආනන්තරික සමාධිය සංකාතෝ භගවතෝ ධම්මෝ සංකිටිකෝ අකාලිකෝ කියන්නේ ආනන්තරික සමාධිය කියන්නේ එකයි අපි දැන් මේ බණක් අහගෙන ඉන්නකොට හරි භාවනා කරනකොට හරි අපි මම මෙච්චර කල් මේක ප්‍රතික්ෂේප කරලා දැන් මේක පිළිගන්න ඕනේ කියලා කියනකොටම එයාට ඒත් එක්ක මේ ප්‍රශ්නෙත් එක්කම විශාල නැගීහිටීමක් ඉස්සරහ තියෙනවා මේ දෙක කන්නේ ප්‍රතික්ෂේප කරා. මොනවද මේකට මුහුණ දෙන්න ඕන කියපු ගමන් ඔය තත්ත්වයේත් එක්ක වෙනස් වෙනවා. ඒ කියන්නේ වෙනවත් එක්කම කල් නොතබා කල් නොයව ප්‍රතිඵල ඊතරම වෙනවා. මෙතිකල් මේකට දෙකට දැවතවර උත්තර දුන්නේ. මෙතිකල් මේකට උත්තර දුන්නේ ඒ ඊට අන්‍ය විදිහට. කෙලින්ම මොන දේ මොකම ඊතරම වෙනවා. අකාලික කියලා කියනවා අනන්තරික කියලා කියනවා අත්‍තරක් නැහැ අකාලික කියලා කියන්නේ කාල වෙනසක් නැහැ කරනකොට ප්‍රතිඵල එතන සාමාන්‍ය භාවනාවකින් යන සමාධියක් ගැන නෙමෙයි මේකට තමයි භාවනාව කියන්නේ ඔය කතා කරන එක නා භාවනාව කියන්නේ මොකද කියලා කතා හොරි භාවනාව කියන්නේ භාවනාව කියන්නේ මෙහෙම ඉඳගෙන ඉන්න එක සානසවසන ප්‍රශ්නේ Uh, Supreme Buddha has said that there is a place called Nibbana. Supreme Buddha has explained Nibbana has no light, no moon, no sun, or rain. Could you please explain? There is no place as such. But uh, when the Buddha is explaining, he has to talk with the space and time. But what he is explaining is beyond space and time. So therefore what he is doing is, all the list what we call existing, one by one he took off it, eh, this is not there, this is not there, this is not there, this is not there, this is not there. No sun, no moon, no long, no short, no good, no bad, all, here. all, all tick off. But he never create a positive thing. He all take what your notion you have taken positive and say it is not that place, this is also not that place, this is also not පටවි නසන චන්දිම සූර්යා තාරකා නැහැ සූර්ය ඉලහඳ නැහැ දවල් රාත්‍රියේ දෙක නැහැ හරි වැරදි නැහැ පටවි නැහැ ආපෝ නැහැ තේජෝ නැහැ වායෝ නැහැ වස්තාච ලයිස්ට් එක මේ සම්බෝධි වග්ගයේ දානපාලියේ පළවෙනි ටිකේ දිගට විචාරකට එතකක් මිනිස්සු මේ වටිනා දේ මංගල දේ වශයෙන් පෙන්නන ලයිස්තු පෙන්නලා ඒ ඔක්කොගම නැස්චාර්ත්‍යක් ප්‍රතිම කියන දුක දුකේ නැති බව පෙන්නලා දෙන තියෙනවා that uh, if someone is interested in uh, please read uh, Udana Pali and there he has explained all what the people call something positive, something powerful, something potential, something to be looked into, everything he negates and says, this is the place we call a frictionless place and it is not a place. You put the place in a figurative language, but uh, Nibbana is the only phenomena we can say no space and no time. मैं අපි පැය කමාරකින් එකයි කාලක් කරනවා එකයි තුන් කාලක් කරනවා ඒ දෙකේ විනාඩි 15ක පමණ කාලයකින් ඉතින් ප්‍රශ්න නැත්නම් අපි මේක මත කරනවා වෙන කෙනෙකුට සභාවට ඉදිරිපත් කරන්න දීවන සාකච්ඡා කරන මේ ඉදිරිපත් කරන්න ඉතින් මම කතා කරනවා ස්වාමීන් වහන්සේ අර ඉස්සෙල්ලා ප්‍රශ්නයක් වතුනාර මෙනෙහි කිරීම සම්බන්ධයෙන් දැන් සීල සූත්‍රයක් වගේ ගත්තාම එතන විශේෂම පුතත්ජන කෙනෙක් සෝවාන් වෙනදත් සෝවාන් සකදාගාමී වෙනදත් එයා තමයි විකටම රහත්ය දක්වාම මේ පංච උපාදානස්කන්ධය අනිච්චත දුක්ඛත රෝගත දන්නත ආදී වශයෙන් වැඩි ඉතිරි. එතනදී ඇත්තම කරන්නේ මෙනෙහි කිරීමක්ද නැත්නම් මේ අපි කරනා වගේ විදර්ශනාව කරාම දෙක වෙන්නේ. පොඩ්ඩක් පැහැදිලි. ඒක ක්‍රියාවලියක් වෙන්න ඕනේ. තෝ ප්‍රත්‍යයන එක කියන්නේ ඒ වගේ තෝ ලේස කියලා ගුරුමෙටි 40ක් දුක්ඛකාරය දක්වන විශ්පස්සා කරපෙන සමාන අනිච්ඡාකාර දක්වන 10ක් ආකාර දෙනවා අනත්ථාකාර පහක් ඔක්කොම 40ක් තියෙනවා සීල සූත්‍රයේ සති සූත්‍ර සූත්‍රයේ දෙක ළඟ ළඟ තියෙන්නේ ඒ දෙකේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ පාදස්කන්ධ අරගෙන මේක දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සරලතෝ පරතෝ අගතෝ ආබාධිතෝ ආදී වශයෙන් 11 ආකාරයට මෙනෙහි කරන්න කියලා. ඒක ලසකට බලන්නේ කියලා. ඉතින් අර බැලීම සූරතාවේ නැති කෙනා ඉස්සලා ඒක වචනෙට නම් වල මෙනෙහි කරනවා. ඉතක්කේම තමයි ඒක කරන්නේ වචනෙට හැංගීම. ඊට පස්සේ වචනෙන් නොනගා ඒක දකින්න පුළුවන්. ඉතින් ඒ ධමහාර කෙනෙකුට යම් ශක්තිය තියෙන කෙනෙකුට ඒක පෙන්නපු පමණින්ම මේව කෙරේ තිබුණු විශාල ආදරය විශාල මේ අගේ ආඩම්බරය අඩු වෙන්න තියෙනවා. අද මේ ලොකු පිම්මක් වෙන්නත් තියෙනවා. නමුත් එහෙම හැම කෙනාට මේ සූත්‍රය කරන්න කියලා වගේ එහෙම සඳහන් වෙලා නැහැ. ඒ සීල සූත්‍රය සතේ සූත සූත්‍රය කියන දෙකේ මේ වගේ මෙනෙහි කරලා බලන්නේ කියලා යෝජනා කරනවා. ඉතින් බලන ක්‍රමය ඒ කෙනාගේ තාරාතිරම හැටියට මම කියලා මෙනෙහි කරනවාද නැත්නම් හිතකේ යොදලා හිතකේ මෙහෙවනවාද නැත්නම් උදු විදර්ශනා වශයෙන් බලනවාද කියන එක පරිණාමය වෙනවා එන්නේ එන්නේ පටන් ගන්නෙ නම් කරලා තමයි මෙනෙහි කරලා තමයි පටන් අරගන්නේ කිසිවක් ගන්න කියලා සන්නසසරේ දැන් ආනාපානේ ආනාපාන කරනකොට ආස්වාසේ පුනරදාග බලන සාකමකට ඒ පුනරදාග බලන කලින් අපි මේක විතරට පැමිණියොත් අපි අරගෙන සාකමකේ එතන අරකට බලන්නේ යන්නේ ඒ ඉනිස් වෙන කිවෙනවා මොකක්ද ඒ වස්තු කැලේ ඒක නිසා ඔය ඉස්ලාම අහන්න දෙන CD එකේ අරයක්ක භාවනා විශ්ව ඉවර කරන්න ඉස්සලා කියනවා පළපෘති යෝගාවචරේ කිඳ ගන්නකොටම මේක වෙනවනම් ආය ආනාපානේ පහසත් නෑ ඕන තමයි. ආයේ ආනාපානේ කියුණාට පස්සේ විවිධ මුල ගන්නවා. ඊට පස්සේ ආය ආනාපානේ හොයන්නත් එපා. වෙන මුල ගැටලා හොයන්න ගිහිල්ලා හිත කලබල කරගන්නත් එපා. නමුත් ඒකට ඕන මෙහෙම කියන්න පුළුවන්. මේ පළවෙනි දෙකට තමයි අපේ විවේකුණයි කියන්නේ. ඒ විවේක වෙලාවයි වල ආයේ ඒ විවේකේ කැඩිලා මොහිත විවේකයි සද්දේ කැඩුණාට පස්සේ ඒ කැඩුණාට සමාන ආය ආනාපානේ ගොරෝසුයි. ඊට පස්සේ දෙවෙනි සැරේ බලනකොට නම් ආයත් ආනාපානට අර විදිහට මුලමදාග බැලිලා නැත්නම් ආනාපාන යන්ති වගේ මේ කොල්ල බැලිලා ආනාපාන මුලමදාග බැලිලා ආයත් අර විවේකයට යනවා ඒක නිසා ඒ විවේකය නාන පස්සේ බලන්න නැති වුණාට ඒ පරණ ක්‍රමයේ බැහැර කරන්න එපා ළඟ තියාගන්න අවශ්‍ය වුණොත් පස්සේ වෙලාවක භාවිතා කරන්න මොකද හදිස්සියෙම අපේ අතපයක් අදමොත් නෑදෑයන්ට ලෙඩ වුණොත් ගෙටගෙන ගත්තොත් අපේ තියෙන විවේකී ජීවිතයක්ම වෙනවා ආය මුලින් පටන් ගන්නවා. මුලින් පටන් ගන්නතර කීයද ගත්තට ආය හම්බ වෙන්නේ අර විදිහ. එතකොට ආය ABCD කියන්නේ යනවා. ආය ආධුනික මනසක් ඇති කරගන්න. එතකොට අර ටූල් එක ආය පාවිච්චි කරන්න ඕනේ නිින්ද කරන්න තමයි. ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට ආනාපානයෙන් උගල් කර සංසිඳන බව තේරෙනවා. නමුත් බඩේ පිම්බීම හැකිලින් දැනෙන්න පටන් ගන්නවා. එතකොට සැකයක් ඇත්තටම ඇති වෙනවා මගේ ආනාපානේ දැන් සියුම් වෙලාද නැද්ද කියන එක. මොකද මේ දැන් උදරයේ පිම්බීම හැකිලිම දැනෙන්නේ ඒ අවස්ථාව කොහොමද සංඥාස? ඔය එතකොට මේ උදරයේ පිම්බීම හැකිලිම තමයි දැකේ. පේන්නේ කරදරයක් දුක් කෙරීමට හේතුවක් කියලාද? එහෙම නැත්නම් මට ඕන කියලා තියෙන කොහොමද? කයේ හිතනක් ගන්නද මේ? මේ උදරයේ පිම්බීම හැකිලිම ප්‍රകൃතියක්. කයේ සිදුවෙන එකක් මේක සතියට අත්දවවන්න කියලා බලන්න. අපිට ඕන කරන්නේ කයේ කයන පස්සේ. ඒක නම් සතියෙන් ගියා, අනපනින් ගියා. දැන් ආනපන සති කරන වෙන එකෙක් එනවා නමුත් මේක හිතලුවක් නම් ඉතින් හිතාගත්ත එකක් නම් එහෙනම් මානසික රෝගයක් මේක ප්‍රകൃතිය නේ ප්‍රകൃතිය සතියට හොදව නිමිතක් මේකත් ආය කොටම දාසින සිදුවෙන එක ඒක තමයි තේදේ මේ සතිය නිසා මේක මතුණා මිසක සතිය කැඩිලා නැති එකක් අර වැඩි සතියක් වීම නිසා වැඩි සතිය ප්‍රණීත වීම නිසා මේවා පේනවා ඒ විතරක් නෙවෙයි හાર્ට් බීට් එක තේරෙනවා මේ කන්සිල් වල තේරෙන්න පටන් ගන්නවා. නාස්ති වෙන දෙක ඇස්ති වෙන නාසන වෙන්න කිවිදී මේ හිරි වලට හිරි යනවා මේ දෙපරයක් බැඳා වගේ ඒ ස්මුණක් දැම්මගේ තියෙන්නේ. ඒ අටවචාන් වහන්සේලා කියනවා ඒ වගේ දේවල් ගොඩාක් මතුවෙනවා අර ප්‍රණීත භාවයෙන් කවදාකවත් නොදැරිය හැකි මට්ටමට කර්මයක් වෙන්නේ නැහැ කියන්නේ. එන්නේ භාවනා ආර්යාවට එනවා කියන පෙරණිම. එහෙම නැත්නම් මේකත් ඒ සම්බෝලෙටම දාලා අම්බරලා අර්ථකයි තියෙන. ඒක සම්බෝල කරගන්න. ඒ සම්බෝලෙටම දානවා. ඒක හાર્ට් බීට් එක තේරෙන මේ නියපොතු වගේම ටක් ටක් ටක් ටක් ටක් ටක් ටක් ටක් කරලා අපතන දැකලා තියෙනවද ස්කින් එක පිටිපස්සේ ලේ යන හැටි දැකලා තියෙනවද මේ මයික්‍රොස්කෝප් එක බලලා ඒක නිකන් මේ ස්කින් එකේ ස්කින් එකේ පිටිපස්සේ දාන්න මේ වංකගිරියක් වගේ එකක් තියෙනවා බොක්කේ බුරු කැලක් යනවා නායකයන් තමයි. එතකොට ඒක වැඩ කරන්නේ ට්‍රේන් එකක් යනවා. ඒ ට්‍රේන් එක කියලා කියන්නේ ඒක ට්‍රේන් පෙට්ටියක් කරනවා ඊගාට පෙට්ටියක හිස්සක් තියෙනවා ආයෙ පෙට්ටියක් කරනවා ආයෙ හිස්සක් තුනේ ලස්සනට කරකිනවා. ඒක පල්සේෂන් එකක් කියන්නේ. ඒ වගේම තමයි භාවනා කරනකොට පල්සේෂන් එක දෙන්න ගන්න. දැන් මේකට තමයි විශ්ව ශක්තිය කියන්නේ. හීලින් කියලා කියන අපි හීලින් පවර්ස් කියන්නේ. හීලින් පවර් එක නෙමෙයි මේව හැම වෙලාවෙම තියෙන දැනෙන්නේ ඒ වෙලාවට විතරයි. එහෙම ඒ අන්සිෂන් එකේ එන්න පටන් අරගත්තට පස්සේ වැඩි වෙලාවක් හිටියොත් දැන් මුළු ඇඟම මසාජ් කරා වගේ ෆුල් සවුන බාධයක් හම්බුනා. ෆුල් ෆිසියෝതെරපි එකක් වගේ වෙනවා. ඒකට හැබැයි හෝල් වේව් එකට හැදෙන්න. අතරමැදි නැතර කරන්නත් එපා. බල කලබල වෙන්නත් එපා. මේක නිකන් පංච කර්ම කරනවා. ඔලියන්න මේම මසාජ් කරගෙන කරගෙන යන්න පටන් ගන්න කොතනකාරී නොක්ස් වෙනවනම් කොතනකාරී එනර්ජි බින්දලස් වෙනවනම් ඔක්කොම සමනය කරලා සමනය කරලා දානවා. ඔය කතාවක් තියෙනවා මේ පුංචි කමරාලයි මහ කමරාලයි දෙන්න මේ මාර්ගේ මාර්ග බැලලා කියනවා. පුංචි කමයි බය නැති. මහා කමයි ඔගේ අයිය උබයි. ඒක දවසක් මේ පුංචි කමයා මස් කාලා දෙන්න මුදියන් වල කට අරගෙන. යකෙක් ඇවිල්ලා පිළිගුරු කරන්නේ. දැන් ඔක්කොම ගලවලා මස් ටික කාලා ලස්සනට දත් ටික හිටවලා ගියා. අහුවෙන්න උදේට මහගමනට ගොළු ඵලය බලපං ඔබ මුචර බුලත් කරකට අද රස්සන වෙලා තියෙන ඊට පස්සේ ගොළු මේ යකෙක් ආවා ඒකම කන්ටෝනර් දත් ගන්නලා ආයෙ තිබුණ තැන දාලා ගියා කියලා මාගමනට ගොළු මාක් කරන්න උත් මස් කාලා පුතේ හන්ට යකා එලා මගදී ගලවනකොටම බය වුණා යකා හැමතැනම දත් ඉතුරුලා ගියා අවුෂ්‍ය ගෙදර යනකොට කට පුරාම දත් අර වැඩේ කරගන්න දෙයක් නෑ ඉතින් මලයා කිව්වලු යකා යකා ඇවිල්ලා වැඩේ කරනකොට එකම ඇත්මන් හිතුවා. ඊට පස්සේ උ ලස්සනට හිටවල යකා එනකොට ඩෙන්ටිස්ට් සල්ලි ගන්න ඕනේ නැහැ. දැන් යකා දත් හිටේ වගේ. හරි අද සිල්වස්තර හැමදාම දත් හිටුණා කියලා. මේ බහනා අතරමැද කැඩුවොත් මේ යකා දත් හිටේ වගේ තමයි. ඒකට යන්න ගන්න ගැටේ නේද? මස් ටික කාලා ලස්සනට දත් හිටේ නේනවා. මුලමැත්තක බලන්නේ නෝකට. වැඩක් පටන් ගත්තා නම් අතනවලදී බාධා කරනවා ඒක යකාට කලබල වෙනවා ඌ හිතවන්න ලස්සන බලන සිමෙට්‍රිකලි හිතවන්න අන්නේ අපරකට හිතවෙන්න ඉවර වෙනකම් හිටියෝ ඔය හීලින් වල ඔය වේදනා සද්ද දරන්න පුළුවන් නම් ඉතින්ද අපි එනි මෙහෙම ධෛර්යයක් දෙනවා ඉඳගන්නකොට පරියන්ක මතක් කරන්න කියනවා මගේ කයත් මගේ ජීවිතයත් අරුවත් සමාගයට පූජා වෙනවා මතත් චිවිතරත් එක පූජා වෙනවා ඉතින් භාවනා යනකොට බයක් ආවොත්, චකිතයක් ආවොත් අර අදිෂ්ඨානය සීකරන්නේ තියෙනවා. අපේ බය විදිහට හොයකලා තියෙන්නේ. ඒ වෙන දෙයක් ධර්මයට ඉඳ දීලා ඉන්න මිස අතරමැදි කට ඇරියොත් යකඩත් හිතේ වගේ හිටිනවා. ඉතින් ඊට පස්සේ ඉතින් අර කොම්ප්ලිකේට් වුණාට පස්සේ යකඩ දොස් කියලා වැඩකුත් නැහැ. කුංචි කමරාට දොස් කියලා වැඩකුත් නැහැ. ඉතින් මුලමැදක බලනවා කියන්නේ වෙච්ච පටන් ගත්තොත් සිද්ධියක් ඉවර වෙනකන් එයාගේ ආරෙතම එහෙමම යන්න දෙනවා ඒක තමයි ඉවසීම කියන්නේ ඒක තමයි තාදී ගුණ කියන්නේ ඒක තමයි නොතදේ මනස කියන්නේ දේශි නෑ මොකද අපි ශරීරයට ඒ තරම් බයයි ජීවිතයට ඒ තරම් බයයි එතකොට පටන් ගන්නකොටම අපි තහලවනවා ඊයින් දාගි ගන්නවා නවුසකින් වෙනවා ඉතින් ඒ නිසා ගොඩක් කල් යනවා ඒ කට අරගෙන ඉන්න ගොඩක් වෙලා පටන්ගත් විතර නන්නස ඒ ඒකේ මෙහෙන්සම් වල හැම වෙලාවෙම සිදුවෙන නැත්තම් ඒක සිදු වෙනවා අපි අපි නැති සතු නොදන්නවා. ටෙන්ෂන් එක තමයි ඒකට තියෙන එකම බස. ටෙන්ෂන් එක අරගෙන ඔක්කොම ඩිස්ටෝට් වෙනවා. අපිට තියෙන ටෙන්ෂන් එක නැති කරලා ඒක අතහැරියට පස්සේ දැන් ඕනේ මට මේ විදිහට කොච්චර මඩ කලවම් කරලා හරි මෙහෙම තියලා කියන්න. මොකද වෙන්නේ? නමුත් කොලොයිඩ්ස් තැන්පත් වෙන කොච්චර ගන්න. ඒ කොලොයිඩ්ස් වතුරන්සු වගේමයි. පාට දිගෝම තැන්පත් වෙනවා. කැම්පස් වලට ගොඩාක් කල් ගියන් පස්සේ වෙන උඩ මේ ලේයර් එකක් බොන සයිස් එකවත් පිට යන්න පොඩි පොරක් ඒක තැම්පත් වෙන්න මේ අගලක් බහින්න වීකයක් යනවා. වස්ත්‍ර දිගේ කොළොවිච් බහින්න. ඉතින් තැම්පත් කළා ආයෙ හෙල්ලුවොත් මොකද? ආයෙ මේක තමයි හොදෝත පරිදාම කියන්නේ. ඒ නිසා අපිට ඕනේ ඒක තැම්පත් කරලා ගන්නවනම් main thing is not to do something ඒකේ process එක පටන් ගන්න තියෙන්නේ. දැන් computer එකක් කියනවනේ දැන් මේක මේ install එකක් පටන් ගත්තා off කරන්න එපා. ඒක වෙනකොට එයා off කරගන්න. ඒ අතරමැද off කරුවොත් එimhe ඊට පස්සේ එයා බනිනවනේ පටන් ගන්න පස්සේ කුණු හරක් කියලා බනිනවද කියලා. dialog box එකේ තියෙන තමයි කිව්වම මොනවද කරන්නේ ඉවත් කරගෙන ඔන්න බලන්න කියලා කියන්නේ කියලා. ආයෙත් ඉස්සරහ. process එක පටන් ගත්තම යන්නේ. දැක්කපේන ඉතින් අපේ දැන් සාකච්ඡාවල සමාප්ත කරනවා අපි හතරට නැවත රැස් වෙනවා පරිණත භාවනාව සඳහා සිල් දනාලම දේවන් සසස්